අංගුත්තර නිකායේ චක්කනිපාතේ එන සූත්‍රයකින් මේ සූත්‍රයේ නම දීලා තියෙනවා අනුතප්ප සූත්‍රය කියලා. ඉතින් පෝජනීය ලොකුසානාංශය දැන් මෙම සූත්‍රය මුල් කරගෙන දේශනා දෙකක් පවත්වලා තියෙනවා. ඉතින් අපි කෙටි හැඳින්වීමක් නැවතත් කළොත් එක අතකින් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රමණාචාරීන් වහන්සේලාට, ඒ කියන්නේ අනිකුත් ස්වාමීන් වහන්සේලාට දෙන අවවාදයක් විදිහට මෙම සූත්‍රය අඳුර ගන්න පුළුවන්. ඉතින් මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලාට ආදර්ශයට ගන්න කියලා තියෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් ඒ වගේම මොග්ගල්ලාරණ මහරහතන් වහන්සේවත්. එතකොට කවුද භික්ෂුණීන් වහන්සේලාට? කවුද? විසාකා කේමා උත්පලවන්නා නේද? කේමා උත්පලවන්නා තමයි දෙදෙනෙක් වශයෙන් පෙන්වන්නේ භික්ෂුණීන් වහන්සේලාට. උපාසිකාවන්ට කුජුත්තරාවයි ඔව් වේලුකණ්ඨකේ නන්දමාතා කියන තැනත් ඒවයි තමයි මේ ආදර්ශයට ගන්න කියලා කියන්නේ. ඊළඟට උපාසකයින්ට කියනවා හත්ත කාලවක කියන තැනත් තවයි චිත්ත ගෘහපතිතුමාය ආදර්ශයට ගන්න කියලා. ඉතින් හැබැයි මේ එකම කෙනෙක්වත් සුළුපටුවය නෙමෙයි. සාරිපුත්ත මගල්ලාන මහරහතන් වහන්සේලා ඉතින් සාරිපුත්ත සානහසේ ගත්තොත් බුදුරජාන් වහන්සේට පමණක් දෙවැනි වූ ප්‍රඥාවකින් යුක්ත අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ. මුගලන් මහරතන් වහන්සේත් එතකොට ඉන් එහාට ඉන්න ඒ වගේම ප්‍රඥාවන්ත ඊටත් අමතරව ඉද්ධිමතුන් අතර අග්‍ර ස්වාමීන් වහන්සේ. දැන් එතකොට මේ අනිකුත් භික්ෂුන් වහන්සේලාට සාරිපුත ස්වාමීන් වහන්සේ දෙන මේ අවවාදයේ මුලින්ම පෙන්වන්නේ ඒකාතකින් මේ අපි මිය දෙනකොට, මිය යනකොට, කලෝරිය කරනකොට ඒ තමන්ගේ හිතේ යම්කිසි පසුතැවීමක් ඇති වෙන්න හේතු වෙන කාරණා හයක් සම්බන්ධයෙන්. ඉතින් මේ වෙනකොටත් ලොකු සානාංශයේ කාරණා හය කියලා දීලා ඇති. පළවෙනි එක පෙන්වන්නේ කම්මාරාමෝ හෝති. ඒ කියන්නේ අපි ඕන්ට වඩා වැඩ පටලවාගෙන. අපි යන හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ කියලා. ඒ නිසා ඒ தত্ত্বය අද බහුලව ඉතින් දකින්න ලැබෙනවා. ඉතින් අපිට අර කලින් ඉස්සර කාලේ තිබිච්ච විවේක ජීවිත රටාව වෙනුවට හරි සංකීර්ණ ජීවිත රටාවලට අපි දැන් පොඩ පොඩ අවතීර්ණ වෙනවා. ඒ නිසා අපිට අපි ගැන බලන්නවත් වෙලාවක් නැහැ. උදේ ඉඳන් රැය වෙනකන් අපි දිගටම කටයුතු වල නියැලෙන ගතියක් අප්‍රමාණ කර්මාරාමතාවයක ඉන්න ගතියක් එකක් ඉවරුනාට පස්සේ තව එකක් මේක ඉවරුනාට පස්සේ තව එකක් ඔන්න ඒ වගේ අර අතෝරක් නැති වැඩ කටයුතු වල එල්බ ගැනීමක් අපේ හිත තුළ තියෙන්න පුළුවන් සමහරට ඒක නිකන් අබ්බැහියක් වශයෙන් උත් වෙන්න පුළුවන් අපිට සමාල්ලාවට වැඩක් නැතුව ඉන්න බෑ වැඩක් තියෙන්න ඕනේ නැත්නම් අපි නිකන් ඉන්නවා කියලා කියන්නේ නේද? ඒතර අපි නිකන් ඉන්න හරි අපහසුයි. ඒ නිසා අපි මොකක් හරි අනුංග වැඩක් හරි අපිට පවර ගන්න තමයි බලන්නේ. නිකන් ඉන්න තේරෙන්නේ නැහැ. අපිට විවේකයෙන් ඉන්නවා කියන එක ගැන එච්චර හැඟීමක් නැහැ. ඒ වෙනුවට අපි කරන්නේ මොකක් හරි වැඩක නියැලීමක්, ව්‍යවෘත වීමක් තමයි අපි කරන්නේ. හැබැයි දැන් සාරිපුත්තු සාමණේරහන්සේ කියන්නේ මේක පසුතැවීමට හේතු වෙනවා. මේ යන මොහොතේදී මේ කරන්න ඕන වැඩ නෙමෙයි හැබැයි මේ හුඟක් වෙලාවට අපි කරලා තියෙන්නේ. අපි සෑහෙන්න අපි අපේ කාලය යොදවලා තියෙනවා. ඒ සමහර වෙලාවට ඒ කාලේ යෙදিলা අන්තිමට අපි මරණාසන්න බවටපත් වෙලා තියෙනවා. හැබැයි කරන්න ඕන දේවල් නෙමෙයි කරලා තියෙන්නේ. මොනවාදෝ වැඩනම් කළා තියෙනවා. හැබැයි කරන්න ඕන දේ නම් කෙරෙලා නැහැ වගේ පසුතැවීමකටපත් වෙන්න පුළුවන්. මොකද අපිට හුස්මක් ගන්නවත් වෙලාවක් තිබුණ නැහැ. ඒ නිසා ඉතින් අපි දිගින් දිගට දිගින් දිගට කල යුත්ත විශේෂයෙන්ම අපි ආධ්‍යාත්මික දියුණුවක් ගැන හිතනවා නම් තමන් ගැන ඒ බඳු පැත්තකින් අවධානයක් යොමු කරනවා නම් ඒකට අපිට සෑහෙන වෙලාවක් අවශ්‍ය වෙනවා. අපි ඒක දිගින් දිගට කල් දමමින් ගත කිරීම තුළ අන්තිමට අවස්ථාව ගිලිහිලා යනවා. ඉතින් මේ ලැබපු ජීවිතයත් අවසන් වෙනවා. ඒ නිසා අන්තිමට වෙන්නේ පසුතැවිල්ලක් තමයි ඉතුරු වෙන්නේ. ඒක අනතුරු ඇඟීමක් විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා දෙනවා. ඒ වෙනුවට න කම්මාරාමෝ හෝති න කම්ම රතු න කම්මාරාමතං අනියුක්තෝ. ඒ නිසා ඒබඳු නිතරම හැම වැඩකම පැටලෙන ගතියක එකක් ඉවරනකොට තව එකක් කරන ගතියකට යන්නේ නැතිව Tamanට යම්කිසි විවේකයක් තනා ගැනීම එකාතකින් අපි අපේ වගකීමක් වෙනවා. ඊළඟට පෙන්වන්නේ මේ බස්සාරාමෝ හෝති. කතාවට ඇලිච්ච ගතිය, නිතරම කතාව. ඉතින් අපිට කියන්න පුළුවන් කෙනෙක්ට නිශ්ශබ්ද වෙන්න කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ අනුව පිරිස නිශ්ශබ්දව ඉන්න වෙන්නත් පුළුවන්. ඉතින් ඒක එක අර්ථයක් තමයි නිශ්ශබ්ද වීම, කතා නොකර සිටීම, තුෂ්ණුම් භූත භාවය. හැබැයි මේකේ තව ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ තමයි ඇතුළත නිශ්ශබ්දතාවය. අපිට පුළුවන් කෙනෙක්ට කටවහගෙන නිශ්ශබ්දව ඉන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් ද ඇතුළත නිශ්ශබ්ද කරගන්න. ඉතින් ඒක ඊට වඩා ගැඹුරුයි. ඉතින් අපිට එකපාරට අමාරු වෙන්නත් පුළුවන්. කෙනෙකුට පුළුවන් නිශ්ශබ්ද වෙන්න කියලා කිව්වහම කට පියාගෙන ඉන්න. හැබැයි ඒත් ඇතුළ කියවනවා. ඇතුලේ කතාව කියලා අපි කියන්නේ ඉනර් චැටර් කියන්නේ නේද? අපේ ඇතුලේ නිතරම කතාවක් කියනවා. ඒතර ඔන්න ඒ කතාවත් සමනය කරගන්න පුළුවන් නම් ඒකත් ලොකු ජයග්‍රහණයක්. ඉතින් අදත් කීප දෙනෙක් ලියලා තිබුණා ඒ ජයග්‍රහණය ලැබුවා කියලා. සක්මනක් කෙරුණා. සෑහෙන පියවර ගාණක් ගත කළා. හැබැයි ඇතුළ නිශ්ශබ්දයි. ඉතින් ඔන්න ඇතුළත නිශ්ශබ්දතාවය එකතකින් අපිට සමත භාවනාවකිනුත් ලබන්න පුළුවන්. විපස්සනා භාවනාවකින් ඊට වඩා කල්පවත්නා විදිහට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ කතාව අඩු කිරීම කියන එක ඉතා වැදගත් කාරණාවක්. මොකද අපි දැන් මේ පිරිසක් භවනා කරන්න පැමිණලා ඉන්න අවස්ථාවේදී අපි කතාවට පෙළඹුණොත් අන්තිමට ඒ කරපු කතාව ආයි ආයි ඔලුවට එනවා සක්මනකට ගියාම. එහෙමත් නැත්නම් පරයන්කයකට ගියාම. මොකද අපි කතාවක් කරලානේ අනිත් අයත් එක්ක යම්සි හුඟක් වෙලාවට තියෙන අනවශ්‍ය කතා තමයි. ඒ කතාව තමන්ගේ හිතට වද දෙවි නැවත නැවත මතුවෙන්න පුළුවන් අපි සක්මනකට පරයන්කට ගියාම. ඒ නිසායි හුඟක් වෙලාවට උපදෙස් දෙන්නේ පුළුවන් තරම් නිශ්ශබ්දව ඉන්න, තමන්ගේ වැඩක් බලා ගන්න, සුෂ්ණීම් භූත භාවය රකින්න, ආර්ය නිශ්ශබ්දතාවය පවත්වන්න කියලා. ඒ නිසා ඒකෙත් උත්කෘෂ්ඨ මට්ටමක් තමයි ඇතුළත කතාවත් සමනය කර ගැනීම. නිශ්ශබ්ද වීම. ඒ නිශ්ශබ්දතාවය කියන එක එකාතකින් හරි ආශිර්වාදයක් බවට පත් වෙනවා. මොකද අපි සමහරවිට පුරුද්දක් නැහැ අපිට නිශ්ශබ්දව ඉඳලා නිතරම මොකක් හරි අපි දාගෙන තමයි ඉන්නේ. වැඩක් පලක් කරත් ගුවන් විදුලිය වැඩ. නේද? හුඟක් දෙනෙක් එහෙමනේ. මේ ගෙදරපලේ වෙනවා පිහෙනවා හැබැයි ගුවන් විදුලිය එක දාලා නැත්නම් රූපවාහිනිය දාලා. මොකක් හරි ඇහෙන්න ඕනේ අපිට. මොකක් හරි නිකන් ඔළුවේ තියෙන්න ඕනේ. නැත්තම් මොකද්දෝ පාළුවක් තියෙනවා. එහෙමනේ සාමාන්‍යයෙන් හොර වෙලා තියෙන්නේ. හැබැයි අපිට මේ එළියේ ශබ්දත් අඩු වෙලා එළියත් නිශ්ශබ්ද වෙලා අපිත් කතාව නවත්තලා ඊට පස්සේ ඇතුළෙත් කතාව නවත්ත ගන්න පුළුවන් නම් හිතලා බලන්න කොයිතරම්නම් අපේ අධීර ගණනාවක් ඉස්සරහට යන්න වෙනවද? ඒතර අපි හිතමු දැන් පරිසරය නිශ්ශබ්දයි ලොකු සද්දයක් බද්දයක් මොකක්වත් නැහැ. ඊට අමතරව ගෙදරත් රූපවාහිනිය නවත්තුවා. ශබ්ද වාහිනියක් නැවැත්තුවා. හැබැයි ඔන්න තාම ඇතුලේ වාහිනියේ කතාව. නේද? ඇතුලේ කතාව තාම යනවා. ඒකත් නවත්ත ගත්තොත් ඔන්න එනවා අපි ඇහෙන්න නිශ්ශබ්දතාවයකට. එනම් පූර්ණ නිශ්ශබ්දතාවයක් ආර්ය තුෂ්ණියම් භූත දහවයක් ඇති කරගත්තා කියලා සතුට වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපිට ඇතුළත නිශ්ශබ්දතාවයකින් ගත කරන්න පුළුවන් නම් ඒක විපස්සනාවකින් බැලුවාම ලොකු ජයග්‍රහණයක්. මොකද එතකොට අපිට මේ විපස්සනා නුවණක් එහෙමත් අවදි කරගන්න හොඳක් අවස්ථාව ලැබෙනවා. ඒකයි මේ සාරිපුත්‍ර සාන්නාංශ කියන්නේ නිතරම කතාවේම ගැලී ගැලී ඉන්න ගියොත් මේ වැඩේ කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඒ වෙනුවට න බස්සාරාමෝ හෝති නෝ කියලා මේ ඒ නිතර කතා බහේ යෙදෙන ගතියට කතා සංලාපයේ යෙදෙන ගතියට යෙදෙන්නේ නැතිව නිශ්ශබ්දව ඉන්න. බුදුන් වහන්සේ කියනවානේ භික්ෂුන් වහන්සේලා එක්රැස් වුණාම එක්කෝ ධම්මේවා කතා ධර්මයක් හා සම්බන්ධ කතාවක් කරන්න නැත්නම් අරියෝවා තුන්හි භාව ආරණ්‍ය ශබ්දතාවයකින් පවත්තක් ඊට පස්සේ තුන්වෙනි කාරණාව විදිහට පෙන්වන්නේ නිද්දාරාමය නේද එතකොට නිදා ගන්න දක්ෂයි ඒකත් එක දක්ෂතාවයක් තමයි ඉතින් සමහරවිට කට්ටිය හිතගෙනත් නෙදී ඒ නිසා තමයි අපි හුඟක් වෙලාවට සක්මන් භාවනාවට එහෙම ප්‍රමුඛත්වය දෙන්නේ නැත්නම් ඉතින් මෙතන හුඟක් වෙලාවට භාවනා කරන්න ඇවිල්ලා නිදාගන්න එක තමයි කරන්නේ. නේද? අපි අයිනකට හේත් වෙනවා, අකුල් දෙකක් දිග හැර ගන්නවා, ආශ්වාසයත් ප්‍රශ්වාසයත් බලනවා, ඊට පස්සේ ඉතින් ගොරවනවා. ඒකත් වෙන්න පුළුවන්. ඊට වඩා මෙතනනම් අදහස අපි නිකන් අර ඇබ්බැහියක් වශයෙන් නිතරම නිදා ගන්න ගතිය. උදේටත් ඉතින් නැගිටිනකොට 8 9 වෙලා ඊට පස්සේ ඉතින් දවල්ට කෑවට පස්සේ තවත් ඉතින් හරි මොකද්දෝ බත් මතයක් එනවා. ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් නිදා ගන්න ඕනේ. ඇහැරනකොට හතර විතර වුණා. ඊට පස්සේ ඉතින් ආයෙ රැයට කාලා නිදාගන්න තමයි තියෙන්නේ. <laughs> ඉතින් ඔන්න ඒ වගේ අර ඒ ඇබ්බැහියට වැටිච්ච කෙනා ඉතින් නිද්‍රාරාමතාවයෙන් නිදා ගන්නවා කියන එක නිකන් එයාට මොකද්දෝ එකක් වගේ වෙලා ඒක හරිය ජීවිතයම නිකන් ගත වෙනවා. නිද්‍රාවක් තුළම හැබැයි දැන් අපි දැන් ආනාපාන සතියක් වගේ එකක් වඩනකොට නැත්නම් අපි තුමු පිම්බීමක් ඇකිලීමක් වගේ මේ සරල භාවනාවක් කරනකොටත් අපේ හිත නින්දර වැටෙන්න පුළුවන්. මොකද අපි ඉඳලා තියෙන කර්මාරාමතාවයක. කෙලවරක් නැති වැඩවල අපි හිටලා ඉඳලා තමයි දැන් මෙහෙට අපි ආවේ. ඊට පස්සේ මෙහෙ කරන්න වැඩක් නැහැ. නේද? නිකන් හුස්ම දිහා බලන්න තියෙන්නේ. ඉතින් එතකොටත් හරි කම්මැලි. හුස්ම ගන්න කියන්නේත් මේ තරම්ම වටිනා කියන අරමුණක් නෙමෙයි. හිත ලොකු සතුටකට පත් කරන අරමුණක් නෙමෙයි. පස්සේ නම් ඒක වෙන්න පුළුවන්. දැන් මුලදී එහෙම එකක් නැහැ. පුදුම විදිහට කම්මැලි කමක් දනවන අරමුණක්. ඒ නිසා ඒ බඳු අරමුණක අපේ අවධානය පවත්වනකොට නොදැනුවත්වම හිත නින්දට වැටෙන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් භාවනාවට සලහනවල වෙන දෙයක්. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ මගේ හිත මේ වෙනකොට හරි ගොරහැඩි මට්ටමක තියෙන්නේ. සංවේදී බව සෑහෙන්න මොට්ට වෙලා. මේ සරල අරමුණක පවත්වනවා කියන එක මට තේරෙන්නේවත් නැහැ. එනකොට හරිම ගොරහැඩි සංගීතයක ගොරහැඩි ഘോഷාවක තමයි යාට අවදියෙන් ඉන්න පුළුවන් කමක් තියෙන්නේ. ഘോഷාව නැති වුණ ගමන් නිින්දට යනවා. අරමුණු වශයෙන් ගත්තත් කෙලෝරක් නැති අරමුණු වල හරි කර්කශ ගොරෝසු අරමුණු වල ඉන්න පුළුවන්කම තියෙනවා. ඒවෙන් තමයි යම් සතුටක් ලබන්නේ. හැබැයි අර සරල ශාන්ත අරමුණක තිබ්බ ගමන් නිින්දට වැටෙනවා. ඉතින් එපමණකට අපේ මනස නිකන් ගොරෝසු වෙලා මොට්ට වෙලා තියෙන්නේ. මේ පරිසරයෙන් සාමාන්‍යයෙන් නම් ලැබෙන්නේ මේ අපි තුමු දැන් මේ බඳු පරිසරයක වනගත පරිසරයක ආරණ්‍ය පරිසරයක තියෙන හිත සාමාන්‍යයෙන් සහැල්ලුවට ලක් කරන හිත නිවීමකට ලක් කරන හිත සංසිඳවන අරමුණු තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. නමුත් නගරබදව අපිට නිතරම තියෙන්නේ අර හිත කුප්පන අරමුණු. හිත නිතර අවුස්සන අරමුණු තමයි තියෙන්නේ. ඉතින් ඒවටම හුරු වෙච්ච මනස මෙතන ආරණ්‍යයකටත් ගෙනල්ලා මේ ආස්වාසයක් ප්‍රස්වාසයක් වැනි ඊටාම සරල උපේක්ෂා සහගත අරමුණක තිබ්බහම නින්දට වැටෙනවා කියන එක ඉතින් අපි තේරුම් ගන්න අවශ්‍යයි. ඉතින් ඒකට සමාව දෙලා නැවත නැවත ඉතින් මේ තුල යෙදෙන්න ඕනේ. එහෙම යෙදෙන්න යෙදෙන්න තමයි හිත පුරුදු වෙන්නේ. අර සංවේදී බව වැඩි වෙලා, අවදි බව වැඩි වෙලා, සතිමත් බව වැඩි වෙලා මේ සරල අරමුණකත් අවදියෙන් ඉන්න. සිහියෙන් ගත කරන්න. ඉතින් ඒක අභ්‍යාසයක්. මේක අපි නිකන් වචනයෙන් කියව පමණින් මේක සාර්ථක වෙන එකක් නැහැ. දවසෙන් දෙකෙන් සාර්ථක වෙන එකක් නැහැ. හැබැයි අපි කාලයක් පුරුදු වෙනකොට මේක සාර්ථක කරගන්න පුළුවන්. ඒ නිසා හුඟක් දෙනෙක් මෙතන ඇත්තේ හිතේ නිකන් පොඩි පසුතැවිල්ලක් තියෙන මම මේ මෙච්චර නිවාඩු දාලා ආවා. හැබැයි පරයන්කට ගිහී ගමන් නිින්ද යනවා. වෙන්න පුළුවන්. මොකද අපි ගත කරලා තියෙන ජීවිතේ හරිම කාර්යබහුල ජීවිතයක්, කර්කශ ජීවිතයක්, ගොරෝසු අරමුණුත් එක්ක ඔට්ටු වෙන ජීවිතයක්. ඉතින් බඳු තැනැත්තෙක් මෙතන ඇවිල්ලා මුකුත් ලොකුවට කරන්න නැති වාතාවරණයක සරල අරමුණක හිත තිබ්බහම නින්දට යනවා කියන එක තේරුම් ගන්න අවශ්‍යයි. ඒක අපි තේරුම් අරගෙන හැබැයි නිතිපතා මේ සරල අරමුණක හිත තබ තබා මේ හිතේ සංවේදී භාවය වැඩි කරන්න අවශ්‍යයි. එතකොට යාට පුළුවන්කමක් තියේවි මේ සරල අරමුණකත් අවදින් ඉන්න. මේ ගොරෝසු අරමුණ වල නෙමෙයි, තාම සරල ශාන්ත අරමුණක පවා බොහොම අවදීන් ගත කරන්න අවස්ථාවක් ලැබෙවි. සමහරවිට ඒ අරමුණත් නොදැනී ගියොත් අදත් අපි ඒක කතා කළා. ආස්වාද ප්‍රසආසය පවා නොදැනී ගිහිල්ලා. ඒක අරමුණක් නොමැති තත්වයක් ඇවිල්ලා. දැනෙන නොදැනෙන ගානයි. එතරම්ත් හිත නින්දට වැටෙන්න පුළුවන්. එතෙන්දෙත් හැබැයි අවදීන් ඉන්න තරම් එහෙනම් මේ හිතේ අවදි භාවය අපිට දිනු කරන්න සිද්ධ වෙනවා. එහෙමනම් න නිද්දාරාමෝ හෝති. එතකොට යා ඒ සාමාන්‍ය නිදා නිදා ගැනීමෙනුත් ඒකේ ප්‍රමාණයට පමණක් නිදාගෙන දවසේ වැඩි වේලාවක් අවදියෙන් ගත කළා. ඒ අවදි භාවයත් ඊටාම සංවේදීව මනස තුළ හරි සංවේදී බවක් ඉන්ද්‍රයන්ගේ තියුණු බවක් දියුණු කළා මේ සරල ශාන්ත උපේක්ෂා සහගත අරමුණක පවා බොහොම අවදියෙන් ගත කරන්න පුළුවන් තරම් මනස පුදුම විදිහට තියුණු භාවයකට පත් කළා. ඔන්න ඔතෙන්ට අපි යෑම වැදගත් වෙනවා. ඒ නිසා අපි මේ දේවල් වචනයෙන් දැන ගැනීම පමණක් නෙමෙයි සිද්ධාන්ත වශයෙන් දැන ගැනීම පමණක් නෙමෙයි අපිට සිද්ධ වෙනවා අපේ හිතේ මේ දැනට මේ ගත කරපු ජීවිතයත් එක්ක මොන වගේ පෙරලියක්ද වෙලා තියෙන්නේ පුංචි කාලේ අපිට තිබුණා එක්තරා අන්දමක සංවේදී මනසක්. නමුත් අපි නගර බදව විවිධාකාර හැලහැප්පීම් හරහා යන්න ගිහිල්ලා අතෝරක් නැති අරමුණු වලින් පෙනෙන රූප අරමුණු වලින් අපේ හිත අවුස්සලා ඇහෙන ශබ්ද අරමුණු වලින් අපේ හිත අවුස්සලා ඉතින් මේ වගේ කටයුතු කරන්න ගිහිල්ලා මනස දැන් සෑහෙන්න ව්‍යාකූල වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මනු මනසක් එහෙනම් අපි තනා ගන්න, නැවත හදා ගන්න, ආය සංවේදී කරගන්න ආය අර පුංචි ළමා කාලේට අපේ හිත ගන්න සැලකිලිමත් වෙන්න ඕනේ. එතෙන්දී අපි නිහතමානී වෙන්න අවශ්‍යයි. අද එක්කෙනෙක් අර ලස්සනට ඒක කියලා තේුණා. මගේ මනස සක්මනේදී සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද වුණා. මට දැනුණා මම හිටියේ ඔන්න ඔය වගේ තත්යක පුංචි කාලේ. ඒ නිසා අපේ අර සුන්දර ළමා කාලය මේ වැඩිහිටිය වශයෙන් අපිට අත්දකින්න ලැබෙනවා මේ භාවනාවකේ ලබන නිශ්ශබ්දතාවයක් හරහා. ඒ වගේමයි ඒක අවදි මනසක්. හරි පිවිතුරු මනසක්, අවදි මනසක්. කුතුහලයෙන් යුක්ත මනසක්. පුංචි දරුවෙක්ගේ තියෙන මේ යම් යම් හොඳ ගුණාංග විපස්සනාවට අවශ්‍ය වෙන. ඒ කියන්නේ කුතුහලයෙන් යුක්තයි. සොයා බලන ගතියකින් යුක්තයි. ඒ වගේම හිත කෙලෙසිලා නැහැ. ඒ වගේම හරි සංවේදී. වැඩිහිටියන්ගේ වගේ කෙලෙසිලා නැහැ. ඒ නිසා හරි සංවේදී මනසක්. ඉතින් අපි වැඩිහිටියන් වෙලා නැවත අර මනසට යන්න පුළුවන් නම් ඒ සංවේදී මනස, නික්ලේශී මනස, සුන්දර මනස, කුතුහලයකින් යුක්ත මනස අපිට ගන්න පුළුවන් නම් ඒතර විපස්සනාවට ඒක සෑහෙන්න වැදගත් වෙනවා. ඊට පස්සේ පෙන්නනවා අන්න සංගණිකාරාමෝ හෝති. එතකොට මේ නිතරම අර පිරිස් ඇසුරේම ඉන්න ගතිය. සාමාන්‍යයෙන් සංගණිකාරාමතාවය කියන්නේ ඒකයි අපිට බැහැ තනියෙන් ඉන්න. දැන් ඒ ඊළඟ එකත් එක්ක මේක සංසන්දනය ගන්න පුළුවන්. සංසග්ගාරාමෝ කියන එකත්. එතකොට සංගණිකාරාමතාවය කියන්නේ අපේ නිතරම අර පිරිසක් එක්ක ඉන්න ඇලුම් කරන ගතිය. තනියෙන් ඉන්න කැමැත්තක් නැහැ. නිතරම පිරිස එක්ක ඉන්න ඕනේ. කරට අත දාගෙන ඉන්න ගතිය. ඒ වගේමයි සංසග්ගාරාමෝ කියන්නේ අර තනියෙන් ඉන්න බෑ. ඒ අමතරව මේ කවුරු හරි සගයෙක් එක්කම ඉන්න ඕනේ. ආයක බොහොම ළඟ ඇසුරක් පවත්වන්න ඕනේ. අඹ යාළුව කියලා කියන්නේ. හරිම සමීප ඇසුරක් අපි එක්කෙනෙක් හෝ දෙන්නෙක් හෝ කීප දෙනෙක් හෝ අතර පවත්වනවා. එතකොට නිකන් ඇලී ගැලී වාසයක්. සංගණිකාරාමයේ තියෙන බොහොම විශාල පිරිසක් එක්ක වාසය කරන ගතියක්. එතන තමන් ඉස්සරහට පැනලා හෝ නිකන් කෙනෙක් වෙලා හෝ පිරිසක් එක්ක අපි ඉන්න ගතියක්. සංසග්ගාරාමතාවයේ තියෙන්නේ එතනත් කීප දෙනෙක් හෝ තෝරගෙන ඊටාම ඇලී ගලී වාසයක්. ඉතින් මේ දෙක වෙනුවට පෙන්වන්නේ සාරිපුත්‍ර සාහනාංශේ ඒ පිරිසෙන් ඈත් වෙලත් ඉන්න පුළුවන් හැකියාවක්. ඒ වගේම තනිව සිටීමේ හැකියාවක්. දැන් අපිට හුඟක් වෙලාවට භාවනාවක් කරන්න ගියාම සමහර වෙලාවට අපිට අනිත් පැත්තට වැඩෙන්න පුළුවන් මේ තනියෙන් ඉන්න ඕමලාවකුත්. දැන් හරි කරදරයි පිටසකින්. ඉතින් මට ඕනේ දැන් තනි වෙන්න. ඉතින් එහෙම ආකල්පයක් එන්න පුළුවන් විපස්සනාවක විශේෂයෙන්ම නිකන් අර පිරිස දැන් ප්‍රිය නොකරන ගතියක්. මට ඉස්සර වගේ යන්න හිතෙන්නේ නැහැ මේ ප්‍රිය සම්භාෂණ වලට. මට කට්ටිය ඇසුරු කරන්න හිතෙන්නේ නැහැ දැන්. මට ඕනේ පොඩ්ඩක් තනි වෙන්න. මෙහෙම කියලා එක යුගයක් එන්න පුළුවන් මේ විපස්සනාව වඩද්දී. ඒකත් අපි පරිස්සමෙන් ඕනේ මේ හසුරව ගන්න. ඒවත් අන්තයට න්‍යා යුතු නැහැ. මොකද අපි ටික ටික විපස්සනාවක් එහෙම වඩනවා නම් ඒ ත්‍රිලක්ෂණයක් වැටහිගෙන එන අවස්ථාවක හිතේ නිකන් එපා වීමක් වෙන්න පුළුවන්. පිරිස ඇසුර නිකන් අප්‍රිය කරන ගතියක්, පිරිසත් එක්ක ඉන්නකොට නිකන් හිත කිපෙන ගතියක් එහෙමත් වෙන්න පුළුවන්. එයාට හැඟෙනවා මට තනි වෙන්න ඕනේ, මට වනගත වෙන්න ඕනේ, මට මහාන වෙන්න ඕනේ. ඔක්කොම ළඟෙන් පැනලා යන්න ඕනේ කියලා එහෙම අදහස් පහළ වෙන්න පුළුවන්. ඉතින් එතෙන්දෙත් අපි කලබල වුණොත් ආයෙත් පටලව ගන්නවා. මොකද මේ මේ ඇවිල්ලා නිකන් අර ඔහේ ආපු අදහසක් නෙවෙයි අර භාවනාවක් කරහා ආපු තත්වයක් මම මේ කියන්නේ. ඒ නිසා හැබැයි තවත් කෙනෙකුට ඔහේ එන්නත් පුළුවන්. ඒ කියන්නේ තවත් කෙනෙක්ට ඔය අපි කියන්නේ විෂාදයේ වගේ දේවල් ඇවිල්ලා ඒ හරහාත් නිකන් තනි වෙ ඉන්න කලුවරට වෙලා ඉන්න කවුරුත් ඇසුරු නොකර ඉන්න ඒ වගේ යම්කිසි මානසික විකෘතිතාවයන් එන්නත් පුළුවන්. අපි ඒවා අඳුර ගන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට මේ කතා කරන පිරිස් ඇසුරෙන් ඈත්ව සිටීම, තනිව සිටීම කියන එකයි ඊළඟට අර රෝගී තත්ත්වයක් වශයෙන් අපි කවුරුවත් ඇසුරු කරන්න අකමැති වෙලා, කට්ටියට බය වෙලා, කට්ටිය එක්ක ඉන්න බැරි වෙලා අඳුරු ගුහාවකටලා ඉන්න පෙළඹෙන ගතිය අතර ලොකු වෙනසක් තියෙනවා. අපි නිවැරදි පැත්ත ගත්තොත් හිතන්න අපි භාවනාවක් වඩ아가ගෙන ගියා විපස්සනාවක් සතිපට්ඨානයක් එහෙම වැඩුවා. ඉතින් එහෙම වඩ아가ගෙන යනකොට එයාට හැඟෙන්න පුළුවන් දැන් මට පොඩ්ඩක් තනිව හිටියානම් හොඳයි. තනිව ඉඳද්දිත් හැබැයි තනි කමක් දැනෙන්නේ නැහැ. හුඟක් වෙලාට වෙන්නේ අපි තනිව ඉඳද්දි තනි කමක් දැනෙනවානේ. අර ඒකනේ අපි ඇසුරට පෙළඹෙන්නේ තව එක්කෙනෙක් නැතුව බෑ. කවුරු හරි ඉන්න ඕනේ, පේන මානක ඉන්න ඕනේ, කතා කරනවට ළඟට එන්න ඕනේ. නිතරම පේන්න ඉන්න ඕනේ කවුරු හරි. එහෙම ආකල්පයක් ඇතම් කෙනෙක්ගේ තියෙනවා. හැබැයි විපස්සනාවක් එහෙම වඩාගෙන යනකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ තනි වෙන්නේ එක හරීම සතුට සතුට දනවන ස්වභාවයක්. තනිව හිටියයි කියලා යාට තනි කමක් දැනෙන්නේ ඒක වෙනම පැත්තක් එතකොට. ඒතර මේ භාවනාවකින් අපි ලබන தත්ත්වයයි අර නිකන් සමාජයෙන් කොන් වෙලා තනි වෙලා ඒක මානසිකව වැටිලා හුදකලා වෙලා කලකිරලා ඉන්න තත්ත්වය අතර ලොකු වෙනසක් තියෙනවා. ඒවත් අපි තේරුම් ගන්න එක වටිනවා. ඒ නිසා භවනාවක් වඩලා යම්ස කෙනෙකුට තනි වෙන්න හිතක් පහළ වීමයි අපි තුමු එහෙම අවස්ථාවක් හදාගෙන තනිවීමයි තනිව සිටියත් සතුටින් සිටීමයි කියන එක කියන්නේ ලොකු වෙනසක්. ඒක ඇත්තටම බුදුරජාන් වහන්සේ ධම්මපදයේ එහෙම විස්තර කරනවා. ඒ බික්කු වර්ගයේ එහෙම ඒකෝ සන්තුසිතෝ තමාහු බික්කු එතකොට මේ එකලාව සතුට වෙන තැනට තමයි භික්ෂුවක් කියන්නේ කියලා. එතකොට එයාට ලොකුවට පිරිසක් අවශ්‍ය නැහැ. තනියෙන් ඉඳලා හරි සතුටින් හැබැයි ඉන්නේ තෘප්තිමත් බවකින් ඉන්නේ. එතකොට අපි තුමු කැලේක වෙන්න පුළුවන්, පන්සලක වෙන්න පුළුවන්, ආරණ්‍යක වෙන්න පුළුවන්. තනියම වාසය කරන හැබැයි හරි තෘප්තිමත් සතුටින් වාසය කිරීමක්. එතකොට මේ අපි කතා කරන වෙනමම පැත්තක්. එතකොට මේක මේ සමාජයට බයේ පිරිසක් ඇසුරට ඉන්න තියෙන අකමැත්තකින් අර හිතේ ඇතිවෙච්ච නිකන් කඩා වැටීමක් නිසා, විෂාදයක් නිසා, රෝගී තත්ත්වයක් නිසා ඇතිවෙච්ච තත්ත්වයක් නෙමෙයි. ඕනලාවක නැවතත් කෙනෙකුට උදව්වක් පදව්වක් කරන්න, කතා කරන්න, එහෙම හැකියාවකුත් තබාගෙන හැබැයි තනියෙන් සතුටින් ඉන්නත් පුළුවන් හැකියාවක්. ඉතින් එහෙම හැකියාවක් මනසේ ස්වභාවයක් අපිට තියෙනවා නම් සතුටටපත් වෙන්නත් පුළුවන්. මොකද මේ දහමක් යම් පමණක වැඩිලා තියෙනවා. මොකද ඇතැම් වෙලාවට අපිට මේ තනි වෙන්නත් හරි අපහසුයි. දැන් කෙනෙක් ඉන්නවා ඇවිල්ලා ඇස් දෙක පියාගන්නත් හරි අමාරුයි ඒගොල්ලන්ට. ඒගොල්ලන් නිකන් බයයි. අනිත් අය මොනා කරයිද දන්නේ නැහැ. ඇස් දෙක පියාගත්තට පස්සේ මොනා කරයිද දන්නේ නැහැ. මගේ පර්ස් එක අරන් ඇයිද දන්නේත් නැහැ. <laughs> ඉතින් වගේ එක එක নানা ප්‍රකාර බය සංකා කෙනෙක්ගේ හිතේ තියෙන්න පුළුවන්. ඒ නිසා අඩුතරමින් ඇස් දෙක පියාගන්න පවා ඇතම් කෙනෙක් බයයි. ඊපස්සේ අපි හිතමු දැන් ඒක කරගත්ත කියලා ඊට පස්සේ තනි වෙන්න බයයි. එයා නිතරම ඉන්න ඕනේ කවුරු හරි ඇසුරේ ඉන්න ඕනේ. දැන් එහෙමත් අපි හිතමු ඒකත් ජයගත්තා කියලා දැන් තනියෙන් ඉන්නත් පුළුවන්. හැබැයි තනියෙන් ඉන්නකොට තනි කමක් දැනෙනවා නම් ඒ කියන්නේ තාම අපි තනි වෙලා නැහැ. ඒ නිසා මේ විවේකයේ එක එක මට්ටම් බුදුරජාන් වහන්සේ පෙන්නනවා. මුලින්ම පෙන්වන්නේ කාය විවේකයක්. ඒ කියන්නේ අපි ඔය කිව්වා වගේ භෞතික වශයෙන් තනිවීමක්. ලොකු පිරිස් ඇසුරක් නැහැ. මම දැන් පවුලක් එක්ක හිටියා, ළමා ළමයි දරුවෝ එක්ක හිටියා. හැබැයි දැන් මොන්න මම වෙන් වුණා. වෙන් වෙන අයිට මම තනි වුණා. ඒතර ඒක කාය විවේකී කියලා අපි කියනවා. කයින් තනිවීමක්. ඒතර ළඟ කවුරුවත් නැහැ. ඉස්සරහින් කවුරුත් ඇත්තෙත් නැහැ, පිටිපස්සෙන් කවුරුත් ඇත්තෙත් නැහැ. මට හරි පහසුයි. මොකද ළඟ කවුරුත් නැහැ. මට මගේ පාඩුවේ ඉන්න පුළුවන් ගැතියි. ඒකත් ලොකු දෙයක්. ලොකු සැනසීමක් හිතට. ඒතර නැත්තම් වෙන්නේ අනිත්‍යය කියන විදිහට මම ඉන්න සිද්ධ වෙනවා. අනිත්‍යය ඉන්න නිසා මට යම් විදිහකට ගැළපෙන විදිහට හැසිරෙන්න වෙනවා. නමුත් මම තනියෙන් නම් ඉන්නේ. මට බයක් නැහැ. කවුරුත් නැහැ ළඟ. මට කැමති විදිහට ඉන්න පුළුවන්. ඒකත් අපි ලබන එක්තරා මානසික සුවයක්. නිදහසක්. කාය විවේකය කියලා කියනවා. හැබැයි බුදුරජාන් වහන්සේ ඒකට පමණක් සීමා කළා නෑ. තව ඉන් එහාට පැත්තක් පෙන්වනවා. ඒ තමයි චිත්ත විවේකය. දැන් අපි කය විතරක් තනි කරගෙන අපේ හිත නිතරම කතා කරනවා නම් අපි මෙහි හිතයට කල්පනා කරන්නේ gedara ගැන නම් එතකොට ඇත්තටම තනි වෙලා නැහැ. දැන් මේ පින්වුතුන් කල්පනා කරලා දැන් බලන්න දැන් මෙතනට අපි දැන් ඇවිල්ලා මේ පින්වුතුන් දවස් 3ක් විතර වෙනවා. දැන් තනි වෙලා දෙන්නේ. ඇස් දෙක පියාගත්තාම තනි වුණාද නැත්නම් තාම gedara ගැනද කල්පනාව. අම්මා තාත්තා ගැන, ස්වාමියා බිරිඳ ගැන, දුව පුතා ගැන නැත්නම් පෙම්වතා පෙම්වතිය ගැන නැත්නම් දේශපාලන නායකයින් ගැන ඉතින් අපිට নানা ප්‍රකාර දේවල් තියෙනවානේ කල්පනා කරන්න. ඇත්ත වශයෙන් බැලුවම තනි වෙලා නැහැ එතකොට. ඒ නිසා මේ තනිවීම කියන එක ලොකු ගැඹුරු මාතෘකාවක් ඒ නිසා. අපි S2 පියාගත්තාම එක්තරා අන්දමක තනිවීමක් දැනෙනවා. හැබැයි හිතට පාළුවක් තනිකමක් නිසා එයා අර පරණ දේවල් ඇදලා ගන්නවා. ඇදලා අරගෙන ආයෙත් හිත පුරවනවා. ඒතර හිත තනි වෙන්නේ නැහැ. ඒ නිසා චිත්ත විවේකයේදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ හිතේ තියෙන නීවරණ සෑහෙන දුරකට යටපත් කළා හිත සතුටින් තනිව තැබීමක්. සතුටින් හැබැයි. මනසින් වැටිලා නෙමෙයි මේ කතා කරන්නේ. ඒතර හැමතිස්සෙම සතුට මේහා මිශ්‍ර වෙලා තියෙනවා. මේ තනිව හිටියට හැබැයි සතුටින් ඉන්නේ. ඒකෝ සන්තුසිතෝ. එක්ව එක්ව නැතත් තනිව සතුටින් සිටීමක්. ඒතර ඒක ගැඹුරක් තියෙනවා. අපේ හිතේ සමාධිමත් බවක් දිනු වෙනකොට කාමච්ඡන්දයක් ඉවත් වෙලා හිතේ ව්‍යාපාදයක් ඉවත් වෙලා තීන මිද්දක් ඉවත් වෙලා හිතේ නිකන් කුකුස් අපි කියමු පසුතැවීම් විසිරීම් ඒවත් ඉවත් වෙලා සැක සංකා ඉවත් වෙලා හැබැයි හරි සතුටින් ගත කිරීමක් සතුටින් සමාධිමත්ව සමාහිතව ගත කිරීමක් අපි කියන චිත්ත විවේකයක් කියලා. ඉතින් ඒක අපිට මෙලෝ වශයෙන් මේ ජීවිතේදීම ලබා ගත හැකි සතුටක්. ඉතින් හුඟක් කාලවට අපේ හිතලා තියෙන්නේ දන්නේ එහෙන් රූප බල්ලා ලබන සතුටක් ගැන. අපි දන්නේ විවිධාකාර ගීත අහලා ලබන සතුටක් ගැන. හොඳ හොඳ සුවඳ විලවුන් හරහා ලබන සතුටක් ගැන. දිවට හොඳ හොඳ රස ලබා දීම හරහා ලබන සතුටක් ගැන. ඒ වගේම කයට යම් යම් පහසක් ලබලා දෙන ලබන සතුටක් ගැන. ඒ වගේම හිතෙන් මනක්කල්පිත ප්‍රපංච කර කර ලබන සතුටක් ගැන තමයි සාමාන්‍යයෙන් දන්නේ. අපි කියන කාම සුඛයක් ගැන තමයි අපි සාමාන්‍යයෙන් දන්නේ. හැබැයි ඊට වඩා වෙනමම නිරාමස ප්‍රීතියක් ගැනත් බුදුරයන් වහන්සේ පෙන්නනවා ඒකත් මිනිස්සය වශයෙන් අපිට ලබා ගන්නත් පුළුවන්. අවශ්‍ය වෙන්නේ හැබැයි උත්සාහය. සෑහෙන වීරයක් අවශ්‍ය වෙනවා. මොකද අපේ හිත අදින්නේ මාර පරණ සතුටට. කාම සුඛේ තමයි අදින්නේ. කම් සැප සඳහාමයි අපේ හිත ඇදෙලා යන්නේ. අපි තනි වුණත්, කයින් තනි වුණත් එන්නේ අර අපි අසුරු කරපු දේවල්. ඉතින් ඔය අසුර ගැන හරි ලස්සන සූත්‍රයක් එනවා මේ සප්ත මේ තුන ධම්ම සූත්‍රය කියලා. ඒකේ බුදුරජාන් වහන්සේ එකාතකින් මේ කතරම්නම් තමන් වහන්සේ තුල බ්‍රහ්මචාරීත්වයක් දිනු කරාද කියන එක හරි ගැඹුරින් විස්තර කරනවා. ඔන්න අපි කෙටියෙන් ඔයක කන කීපයක් මතක් කරමු. කොයිතරම්නම් ගැඹුරක් මේ බුදුරජාන් වහන්සේ පෙන්නනවාද කියලා. දැන් කෙනෙක් ඉන්න පුළුවන් තනි වෙලා හැබැයි එයා විтин විට හෝ තව කෙනෙක්ගේ ස්පර්ශයක් විවසනවා. හැබැයි ඉන් එහාකට යන්නේ යම් බ්‍රහ්මචාරී බවක් රඳවගෙන ඉන්නවා. අපි තුමු කාය සංසර්ගයකට යන්නේ නැහැ. හැබැයි තව කෙනෙක්ගේ අතින් ඇල්ලීමක් ස්පර්ශ කිරීමක් එයා ඉවසනවා. ඉතින් එහාට යන්නේ ඒක එක මට්ටමක්. හැබැයි ඒ කියන්නේ තාම දුර්වලයි. මොකද අරක ඉවසනවනේ. අතින් අල්ලන එක, ස්පර්ශ කරන එක, ඒක තාම ඉවසනවා. ඉතින් මේ මට්ටමින් එයා මේ කපකින් ලාමකයි. ඊළඟ මට්ටමක් පෙන්නනවා මේ ඒ විශේෂයෙන් මේ විරුද්ධ ලිංගිකයෙක් එක්ක කරන කතාවක් පෙන්වන්නේ. භික්ෂුන් වහන්සේ කෙනෙක් ගැන කියන්නේ. උන්වහන්සේ දැන් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා. හැබැයි විтин විට අර වගේ කාය සංසර්ගයකට යනවා. මෛතුන සේවනයේකට නෙමෙයි. හැබැයි ඊට මෙහා එකකට. ඒක තාම ලාමකයි. තවත් එහාට ගියාට පස්සේ අපි හිතමු, ඒ කියන්නේ තව උත්කෘෂ්ඨ මට්ටමක් කියන්නේ අරක නතර කළා දැන්. ඒක කරන්නේ හැබැයි හොඳටම අර ඇසුරු කරමින් hina වෙමින් කතා කරමින් එහෙම කුළුපග භාවයක් පවත්වනවා. ඒ මට්ටමේ ලාමක බවක් තියෙනවා තාම. අපි තුන් දැන් යම්ස කෙනෙක් ඒකත් තේරුම් ගන්න ඒකත් නැත්තුවා. ඒකත් නැත්තුවා හැබැයි යා මොකද්ද කරන්නේ? අර ඇහැට ඇහැ තියලා බලන ගතියක්. ඇහෙන් ඇහැට තියලා කතා කරන ගතියක්. එතන යම්ස තියෙනවා සම්බන්ධයක්. ඒකත් දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ උන්වහන්සේ එහෙමවත් නැහැ. ඒතර ගැඹුරකට එක්කගෙන යනවා අපිව. ඒතර මේ කොයිතරම්නම් ගැඹුරක් මේ Brahmacharya ජීවිතයක අපේක්ෂා කරලා තියනවද කියලා නිකම් මේ බඳු සූත්‍ර වලින් හෙළි වෙනවා. ඒතර අර නිකම්ම නිකම් Brahmacharya බවක් නෙමෙයි. එතන අලුතරමින් අනවශ්‍ය කතා සල්ලාප ක්‍රීඩා හස්ත විකාර ඒකකටවත් යන්නේ නැහැ. කෙලින්ම ඍජුව ඇහැට ඇහැ දෙහිලා කතා කරමින් එතන නිකන් අමුතු කුළුපව භාවයක් එහෙම යන්නෙත් නැහැ. ඔන්න තවත් මට්ටමක් පෙන්වනවා. හැබැයි අපි තුමු දැන් මේ තුනම ඉවත් කළා. හැබැයි තවත් කෙනෙක් ඉන්නවා නිකන් අර ඒ ස්ත්‍රියකගේ කතාව අහන්න කැමති. එයා හඬට කැමති. ඒ නිසා අපි තුමු වෙන කෙනෙක් කතා කර කර ඉන්න එක පවා නිකන් අහනකොට පොඩි ආසාවක් ඇති වෙලා. ඉතින් මේකම හිතාගන්න ස්ත්‍රියක් පුරුෂයෙක් සම්බන්ධයෙන්. ඒක අපේ මේ හිතවල තියෙනවා මෙහෙම නිකන් ආසා කරන ගතියක්. ඒ අනිත් කෙනාට ආසා කරන ගතියක්. ඒතර ඒවා තමයි අපි පොළඹවන්නේ ඊළඟ ඇසුරකට යන්න. හිතන්න දැන් අපිට කටහඬ ඇහෙනවා. කටහඬ ඇහෙනකොට අපිට යම්කිසි හිතේ කැමැත්තක් ඇති වෙනවා. අපි ළඟට ගිහිල්ලා හොඳට කන් දීලා අහනවා ඊට පස්සේ. ඉතින් ඒ හඬට තවත් නිකන් ඉල්ලන ගතියක් එනවා. දැන් ඉතින් ඔන්න දකින්න ආස හිතෙනවා. ඇහිලා ඇහිලා විතරක් මදි මේ හඬ තියෙන කෙනා මොන වගේද කියලා ඔන්න බලන්න හිතෙනවා. දකින්න හිතෙනවා. දැන් ඉතින් අපි දකින්න පෙළඹෙනවා, හම්බ වෙන්න පෙළඹෙනවා, අතින් අල්ලන්න පෙළඹෙනවා, සිප වළඳ ගන්න පෙළඹෙනවා. දැන් මේ වගේ තමයි අපේ හිත පොඩ පොඩ පොඩ පොඩ ඒ ඕලාරික தත්ත්වයක් දක්වා ගමන් කරන්න. එතන මේ බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මේ එක එක මට්ටම් වලින් ඉවත් කරගෙන ඉවත් කරගෙන සියුම් කරගෙන සියුම් කරගෙන එන ගමනක්. දැන් යාට එහෙම ලොකුවට ඇඟැලුම් කම් පාත්තන්න උවමනාවක් ඇත්තෙත් නැහැ. ලොකුවට උවමනාවෙන් කතා කරලා සතුට වෙන්න උවමනාවක් ඇත්තෙත් නැහැ. හඬට ලොකුවට එහෙම විශේෂ කැමැත්තක් ඇත්තෙත් නැහැ. අපි දැන් ඔය ඔක්කොම ටික නවත්ත ගත්තත් ඊට පස්සේ හැබැයි හිතට එන්න පුළුවන් අතීතේ කරපු දේවල්. අතීතේ කරපු ඇසුරක්, අතීතේ අතින් අල්ලපු හැටි, අතීතේ කතා කරපු ඇති, අතීතේ ගත කරපු හැටි, අතීතේ හම් වෙලා අල්ලාප සල්ලාපවල දීච්ච හැටි. ඔය හිතට එන්න පුළුවන්. මොන තවත් මට්ටමක්. එතකොට මේ අපේ මනස කොයිතරම්නම් එතකොට මේ කාමයන් රමණය කරනවද? කාමයන් ගැනීම නිකන් ඇලෙනවද, ගැලෙනවද කියන අපි තේරුම් ගන්න ඕනේ. අපි මිනිස්සය වශයෙන්, වැඩිහිටිය වශයෙන් තේරුම් ගන්න ඕනේ. අපි දැන් මේ සියල්ලෙන් ඉවත් වෙලා ආවා. කායික විවේකයක් ලබා ගන්න අපි උත්සාහන්ත වුණා. හැබැයි දැන් මම යන්නේ නැහැ මේ මං අසුරු කරපු කෙනෙක්. භෞතිකව අසුරු කරන්න මම යන්නෙත් නැහැ. අතින් අල්ලන්න යන්නෙත් නැහැ. මට ඒගොල්ලන්ගේ කටහඬ ඇහෙන්නෙත් නැහැ. මට ඒගොල්ලන්ගේ රූප පෙන්වෙන්නෙත් නැහැ. සද්දයක්වත් ඇහෙන්නේ නැහැ. හැබැයි මතක් කරලා දෙනවා. අපේ හිතින් ඒවම මතක් කරලා දෙනවා. ඒ නිසා අපේ හිත නිකන් මත් වෙලා ඒවටම ගිජු වෙලා තමයි තියෙන්නේ. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මෙහිම මනසක් මට තාම තියෙන්නේ. එතනට මම නිහතමානී වෙන්න ඕනේ. මම තේරුම් ගන්න ඕනේ මේවා නම් මට මතක් වෙන්නේ. ඒ මම ඇසුරු කරපු දේවල්, කතා කරපු දේවල්, මගේ යාළු මිත්‍රයන් වෙන්න පුළුවන්, ස්වාමියා බිරිඳ වෙන්න පුළුවන්, දරුවල්ලන් වෙන්න පුළුවන්, පෙම්වතා පෙම්වතිය වෙන්න පුළුවන්. මේවමයි එතකොට අපේ හිතට එන්නේ. දැන් මේගොල්ලෝ ළඟවත් නැහැ, ඇහෙන්නවත් නැහැ, පේන්නවත් නැහැ. හැබැයි මේ ඇසුර ඒ කරපු දේවල් කියපු කතා මගේ ඔළුවට නැවත නැවත එනවා. හිතන්න අපේ උත්සාහවත් වෙලා සතිමත් භාවයක් දියුණු කළා. මේකත් නතර කරගත්තා කියලා. දැන් හිතට ඒවා එන්නෙත් නෑ. සෑහෙන්න ඔන්න හිත එකඟතාවයක් ඇති වෙන්න පුළුවන් එහෙමනම්. මේ කාමච්ඡන්දේ තියෙන එක එක පැති මේ කතකින් කියනවනම්. කාමච්ඡන්දේ එක එක තියෙන මට්ටම් තමයි ඒතර මේ කතා කරන්නේ. ඒතර අපේ මේ ඇසුර කිව්වහම කෙනෙක් එක පාත්වන කුළුපග භාවය කියලා කිව්වහම මේ එක එක මට්ටම් වලින් එනවා අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් ඒතර තවත් බුදුරයන් වහන්සේ මේකේ පෙන්නනවා කෙනෙක් දැන් මේවත් නවත්තලා හැබැයි යා තාමත් ප්‍රිය කරනවා නිකන් අර කම්සප විඳින ගිහි පිරිසක් දිහා බලන්න. ඒගොල්ලෝ හොඳට ඉතින් උජාරුවට ඉන්නවා, හොඳට ඇඳලා පැළඳලා ඉන්නවා, වාහනවල යනවා. හැබැයි ඒක බලන්න නිකන් යායේ හිතේ කැමැත්තක්. තාමත් අර නිකන් ඇතුලේ තියෙන ලෝලත්වයක් මේ කම්සප කෙරෙහි. ඉතින් ඔන්න ඒ වගේ විවිධ පැති පෙන්නනවා. අන්තිම කාරණා වශයෙන් පෙන්වන්නේ යා බ්‍රහ්මචරියක් රකින්නවා මේ දිව්‍ය සැපයක් බලාපොරොත්තු වෙන්නේ. එතෙන්ට එතෙන්ට පවා යන්න පුළුවන්. ඉතින් ඒකත් ලාමක තත්ත්වයක් වශයෙන් තමයි බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. ඒතර අපි මේ කතා කරපු ඒ ඇඟෑලුම්කම් පැවැත්වීම සාමාන්‍ය කරන ගිහි සංසර්ගයක් පැවැත්වීම වික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් කියනවා. අනිත් පැත්තෙන් අපි සාමාන්‍ය ජීවිතේ පැත්තෙන් කියනවා නම් අපි ඕන්ට වඩා ඇඟලුම්කම් පවත්වීම කුළුපගම් කුළුක කුළුපග භාවයක් පැවැත්වීම ඉතින් මේ වගේ දේවල් සම්බන්ධයෙන් අපි මිනිස්සු වශයෙන් ඒකේ සීමාවන් දැනගන්න එකත් වටිනවා. මොකද අපි ඕන්ට වඩා එහෙම තව කෙනෙක් මත යැපෙන්න ගත්තාම අපේ සීමාව නැත්නම් අපේ නිදහස අහිමි වෙනවා. හැම නිතරම නිකන් අනිත් කෙනා ගැනම අපිට හිතේ සිතුවිලි පහළ වෙනවා. හිත පිරලා තියෙන නිතරම ඒ නිසා හිතේ නැහැ ඉඩක්. නිතරම අනිත් කෙනා ගැන සංඥාමයි ඔළුවේ තියෙන්නේ. ඒක එක්කෙනෙක් වෙන්න පුළුවන් දෙන්නෙක් වෙන්න පුළුවන් පිරිසක් වෙන්න පුළුවන් හිතර නැහැ සහනයක් හිතර නැහැ නිදහසක් හිත පිරලා තියෙන්නේ මේ අපේ අපි ළඟින් ඇසුරු කරන පිරිසේ විස්තර ඒගොල්ලන්ගේ කටයුතු ඒගොල්ලන් හා සම්බන්ධ සංඥා ඒගොල්ලන් හා සම්බන්ධ රූප ඒවා තමයි ඔක්කොම ඔළුවේ පිරලා තියෙන්නේ හැබැයි අපි අපේ යුතුයකමුත් ඉෂ්ට කරන්නේ යම් පමණක දුරස්ත භාවයක් පවත්වනවා නම් ඔන්න හිතට පුළුවන්කමක් ලැබෙවි පොඩ්ඩක් විටින් විට හෝ නිදහස් වෙන්න. විටින් හිට හෝ තමන්ගේ වැඩක් බලා ගන්න. විවේක වෙන්න. ඉතින් අපිට මුලදී ඒක ටිකක් බලෙන් වගේ කරන්නත් වෙයි. ඒ නිසා තමයි ඇතම් කෙනෙක් ඔක්කොම ටික කොහොම හරි නවත්තලා විවේකයක් අරගෙන අපි තුමු රාජකාරී ස්ථානයෙන් නිවාඩුවක් අරගෙන දුවගෙන යනවන්න වෙන කොහෙට හරි. ඔන්න අපි ඊට පස්සේ ආවට පස්සේ ඉතින් අපිත් ගන්නවා ඔන්න දුරකථනයත් අතට. දැන් නෝ කතා. <laughs> ඒක ඒක කරන්න වෙයි මුලදී අපිට. මොකද මේක ඇබ්බැහියක් වගේනේ. අපේ හිත ඉල්ලනවා. නැත්නම් ඔක තිබුණොත් කවුරුවත් ඉතින් මේ තනියම හික්මන එකක් නැහැ. ඉතින් මුලදී ටිකක් ඒ නිසා බල කළා වගේ අපේ හික්මවන්න සිද්ධ වෙනවා. මුලදී ටිකක් ඒක අමාරුවක් වෙන්නත් පුළුවන්, දඩුවමක් වෙන්නත් පුළුවන්. පස්සේ පස්සේ ඒකට හුරු වෙනවා. ඒ ඒ දඩුවම දඩුවමක් වෙන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. කැමැත්තෙන්ම ඊට පස්සේ දොරකටනේ බාර දෙනවා. මුලදී නේද අකමැත්තෙන් බාර දෙනවා. පස්සේ නම් කැමැත්තෙම බාර දෙනවා. මට අවශ්‍ය නැහැ මේ දුරකතනේ නිදහස් වීමත් ලොකු නිදහසක් කියලා ඔන්න බාර දෙනවා. ඔන්න කතාවත් හැයෙන්න අඩු වුණා. මේ පරණ සම්බන්ධතාවත් අපි තුන් දවස් ගානකට නැවතුණා. දැන් ඔන්න විවේක වෙන්න, තනි වෙන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඇත්තටම අපි මේ මේ සූත්‍රයේ එන මේ කාරණාව ගැන අපි තව ටිකක් ගැඹුරකට ගියොත් දැන් මේ කෙනෙක් ඇසුර හා සම්බන්ධයෙන් ඉතින් එක එක පැති වලින් බුදුරජාන් වහන්සේ විස්තර කළා තියෙනවා. දැන් ඔය කග්ග විසාන සූත්‍රයේදී එහෙම මේ තනිව සිටීම ගැන සෑහෙන්න ගැඹුරින් කතා කරලා තියෙනවා. ඒකට ලොකු අපි කියමු උත්ප්‍රේරණයක් ලැබලා දීලා තියෙනවා. ආමන්ත්‍රණා හෝති සභාය මජ්ජේ වාසේ ථානේ ගමනේ චාරිකාය අනබිජ්ජිතං සේරිතං පෙක්ඛමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අපි මේ පිරිසක් එක්ක ඉන්නකොට නිතරම අපිට කතා කරනවා. නේද? දැන් හිතන්න මේ ඇවිල්ලා තියෙන කවුරු හරි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නම් ඉතින් ඒ ඉන්නේ ගත කරන්නේ අනිත් පිරිසත් එක්ක. ඉතින් නිතරම අම්මේ මේක කරාද තාත්තා මේක කරාද අර කරන් ආවද මේ කරන් ආවද හෙට මෙන්න මේකක් තියෙනවා හෙට අරක තියෙනවා ඉස්කෝලේ මේ වැඩේ තියෙනවා අතන මේ වැඩේ තියෙනවා පන්සලට මේක දෙන්න ඕනේ. ඉතින් අපි නිතරම අර ආමන්ත්‍රණ සහිතව තමයි ඉන්නේ. ගැළවීමක් නැහැ. මොකද පිරිස ඇසුරේ ඉන්නේ නිතරම ආමන්ත්‍රණ සහිතයි. හැම දෙයකම හැමතිස්සම කතා කරනවා. ඉතින් ඒක බුදුහාඳුර කොච්චර විස්තර කරනවද කියනවා නම් විවේකයෙන් ඉන්නකොටත් කතා කරනවා. හිටගෙන ඉන්නකොටත් කතා කරනවා. ඇවිදිනකොටත් කතා කරනවා. කොහරි ගමනක් බිමනක් යනකොට ඒත් කතා කරනවා. ඒතකොට කිසිම නිදහසක් නැහැ. නිකන් මේ දනුවමකට ලක් වෙලා වගේ තමයි. පොඩ්ඩක් අපි හිතමු පුටුවක් උඩ වාඩිලා හිටියොත් ඒත් ඇවිල්ලා අතට කත්තු කරලා මේ අම්මේ අද උයන්නේ නැද්ද? එහෙම අහන්න ඉඩ තියෙනවා. නේද? හිතන්න අම්මා කෙනෙක්ගෙන් එහෙම දරුවෝ කීප දෙනෙක් ඉන්නවා නම් ස්වාමියා එහෙම එනවා නම් ඊට පස්සේ අහල පහල තවත් පිරිසක් ඉන්නවා නම් ඒක ඇහැ පියාගන්න පොඩ්ඩක් විවේකයෙන් ඉන්න වෙලාවක් නැහැනේ. නිතරම ඒකට කතාව. නිතරම ඇවිල්ලා පොඩ්ඩක් තට්ටු කරලා අහනවා අර අර කරේ නැද්ද මේක කරේ නැද්ද හෙට අර හේ යන්නේ නැද්ද මෙහෙ යන්නේ නැද්ද අර කටයුතු දැන් කළාද තියෙන්නේ. නිතර මේ කතාව. විවේකයෙන් ඉඳද්දිත් කතාව, හිටගෙන ඉඳද්දිත් කතා කරනවා. ඊළඟට ගමනක් බිමනක් යනකොට කතා ගන්නවා. ඒ හැම තිස්සම නිකන් අර කතා කළා ඒ කරන ගතිය. අනවිචිතං සේරිතං පෙක්ඛමානෝ. හැබැයි ඉතින් මට ඕන වුණා මේකෙන් ගැලවෙන්න. ඒකෝ චරේ කන්ද විසාන කප්පෝ. ඒ නිසා මම හරියට අර කංග වේනගේ තනි අඟ වගේ මම දැන් ඔන්න තනි ගමනක් යනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. කියලා තමයි මේ බුදුරජාන් වහන්සේ මේ කග්ගවිශාන සූත්‍රයේදී හරිය ලස්සනට ඒ පැත්තට උත්ප්‍රේරණයක් දෙනවා. ඒක අපි පුරුදුලා තියෙන අර ඇබ්බැහියක් වශයෙන් නිතරම පිරිස ඇතුලේ කතාවට සමානව අපි හරි කැමතියි. එහෙම ඇවිල්ලා මගෙන් අහනකොට නිකන් මට දැනෙනවානේ මං තමයි කිරුම්කාරයා කියලා. මං තමයි වැඩකාරයා. මගෙන් තමයි ඔක්කොම අහන්නේ. මගේ අවසර නැතුව මුකුත් කරන්න බෑ. මම තමයි කෘත්‍යාධිකාරී. කියලා ඔන්න ඔහොසේ අපිට ඇති වෙන්න පුළුවන් එහෙම නිකන් ඒකෙන් උද්දාමයක් ඇති වෙන්න පුළුවන්. මම නිකන් අපේ ලොකු සාංශ කියන අයියා වෙනවා කියලා. අත්ත වෙනවා කියලා. එහෙම එන්නත් එහෙමත් අපේ කැමැත්තකුත් තියෙනවා. ඉතින් එහෙම වෙලා ඉතින් අපි අර පිරිසක් ඇසුරේ ඉන්නවා. ඉතින් පිරිස ඇසුරේ ඉන්නකොට ඒ ඉතින් එක්කෙනෙක් උදේටත් අහනවා එකක්, දවසටත් හවසටත් එකක් අහනවා, පින්ඩපාත යනකොටත් අහනවා, පරයන් කිනකොටත් කතා කරනවා, පොඩ්ඩක් ඇල වෙලා ඉනකොටත් කතා කරනවා, දොරටත් තට්ටු කරනවා. නේද? හැමතිස්සම ආමන්ත්‍රණ තමයි. එතකොට මේ හුදකලාවක් කියලා එකක් හරි අමාරුයි, විවේකයක් කියලා ගන්න හරි අමාරුයි. මොකද ආමන්ත්‍රණ සහිතයි. ඉතින් ඒ නිසා මේ හුදකලා බව අපි ලබන්න එක අතකින් සමාලාවට උපක්‍රමශීලී වෙන්න වෙනවා. විවේකයක් ලබා ගන්න අපි උපක්‍රමශීලී වෙන්න වෙනවා. නැත්තම් අපිට අපේ දරුවෝ අපේ දෙමව්පියෝ මේ විවේකය අනේ පුතේ පොඩ්ඩක් ගිහිල්ලා ඔබ භවනා කරලා වරෙන් එහෙම විවේකයක් ලබා දෙයි කියලා හිතන්න අමාරුයි. අම්මා තාත්තා කියනවා නම් පුතේ දැන් විවාහය කළා නේද? ඔබ පොඩ්ඩක් ඵලයන් ගිහිල්ලා විවේක වෙලා වරෙන්. නැත්තම් ස්වාමියා කියනවා නම් බිරිඳට ඔයා දැන් මෙච්චර කාලයක් වැඩ කරලා පොඩ්ඩක් විවේකයෙන් ඉන්න. ඊළඟ නිසන්වණේට ගිහලා භාවනා කරලා එන්න. එහෙම කියයි කියලා හිතන්න අමාරුයි කියනවනම් හොඳයි ඉතින්. කියවන මේ වෙන එක අමාරුයි. සමාහරණය නිසා අපිට උපක්‍රමශීලී වෙන්න වෙනවා මේ අවස්ථාව හදාගන්න. පිරිස ඇසුරේ හිටියොත් ආමන්ත්‍රණ තමයි. මේක එක පැත්තක්. තව තව තියෙන බුදුරජාණන් වහන්සේ මේකෙදි කියලා දෙනවා. නොචේ ලභේත නිපකං සහාය සද්ධින් චරං සාදු විහාරින් ධීරං රාජාව රට්ටං විජිතං පහය ඒකෝ චරේකග්ග විශාල කප්පෝ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන තමන්ට ඒ තමන් බලාපොරොත්තු වෙන ආධ්‍යාත්මික ගමනක් යන ඒකට රුකුල් දෙන ඒ බඳු කල්යාණ මිත්‍රයෙක් ලැබෙන්නේ නැත්තම් මොකද කරන්න කියන්නේ? හරියට නිකන් අර දිනෝ රට හැරපියාන රජෙක් වගේ තනිව ඉන්න කියලා කියනවා. දැන් හිතන්න අපි සෑහෙන්න උත්සාහයක් දරලා රජ කෙනෙක් ලොකු යුද්ධයක් කළා, සේනාව පරිත්‍යාග කළා, ජීවිත පරිත්‍යාගයෙන් රටක් දිනාගත්තා. ඒ ලොකු වෙහෙසක්, ලොකු ශ්‍රමයක් වැය කළා. හැබැයි අන්තිමට බලාපොරොත්තු වෙච්ච දේ වෙලා නැත්තම්. එතකොට මොකද කරන්න වෙන්නේ? අර ඒ තරම් වෙහෙසලා දිනාගත්ත රට අත්හැරලා යන රජෙක් වගේ අත්හැරලා යන්න කියනවා. ඉතින් අපි සමාජලාවට මහන වුණා. හැබැයි මහන වුණාට මොකද? ඒ අවශ්‍ය කරන ඇසුර ලැබෙන්නේ නැත්තම් අවශ්‍ය කරන කල්යාණ මිත්‍ර සම්පත්තියක් අපිට ලැබෙන්නේ නැත්නම් අනිකුත් මොන දේ තිබුණත් වැඩක් නැහැ. ඒ අපි අවශ්‍ය කරන මේ නිවැරදි සම්පත්තියක් නිවැරදි කල්යාණ මිත්‍ර ඇසුරක් අපිට ලැබෙන්නේ නැත්නම්. මොකද මේ බුද්ධ ශාසනයක් තුළ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ අතිශය වැදගත් කාරණාවක්. මොකද අපිට දහසක් දෙනෙක් ඉන්න පුළුවන් අවතේව කරන්න නැත්නම් අපිට ආශිර්වාද කරන්න ඌවටන් කරන්න නමුත් අර මග පෙන්වීමක් උත්ප්‍රේරණයක් නිවනට යොමු කිරීමක් කරන්න කවුරුවත් නැත්තම් අපිව නිකන් වටකරගෙන පිරිස හිටියා කියලා එතනින් තෘප්තිමත් වීමේ තේරුමක් නැහැ. ඉතින් ඒකයි කියන්නේ ඒ සියල්ල ලැබුණත් හරියට නිකන් දිනෝ රට හැරපියා යන රජෙක් වගේ ටික ඔක්කොම අත්හැරලා යන්න. මොකද මේ අර්ථය ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා සමාජලාට අපි රැකී ආරක්ෂා කළා උපයගත්ත ලොකු ධනයක් තියෙන්න පුළුවන්. ඒ වගේම අපි සෑහෙන විභාග සමර්ථ වෙලා ලබාගත්ත ලොකු දැනුමක් තියෙන්න පුළුවන්. හැබැයි මේ සියල්ලම අපි සතු වුණත් මනසේ විවේකයක් නැත්තම් මනසේ තියෙන නිතරම නිකන් හිස් බවක් නම් හිස් කියන එකෙන් මම මෙතන අදහස් කරන්නේ හරීම නිකන් තෘප්තිමත් බවක් නැති අතෘප්තිකර බවක් නම් ඌනත්වයක් නම් තියෙන්නේ අසහනයක් නම් තියෙන්නේ මේ කොච්චර සම්පත් තිබුණත් අපි මේ බලාපොරොත්තු වෙන මානසික සොයක් ලැබිලා නැහැ. අපි බලාපොරොත්තු වෙන එක්තරාන්දමක සැපයක් තමයි. අපි ඉගෙන ගත්තේ සැප ලැබෙයි කියලා. දරුමල්ලන් හැදුවේ සැප ලැබෙයි කියලා. විවාහයක් වුණේ සැප ලැබෙයි කියලා. රැකේ ආරක්ෂා කරන්නේ සැප ලැබෙයි කියලා. අපි හිතමු උසස් වීමක් ලබා ගත්තේ සැප ලැබෙයි කියලා. ඉතින් මේ ඔක්කොම ලැබිලත් අන්තිමට සැප ලැබිලා නැත්නම් සැප කියන එකෙන් විශේෂයෙන්ම මේ මානසික සෝයක් නැත්නම් අපි නිකන් වහල් භාවයකට නම්පත් වෙලා තියෙන්නේ. අපිට හිරවිල්ලකට නම් ඉන්නේ, අසහනයක නම් ඉන්නේ. ඉතින් එතන තමයි එහෙනම් සිද්ධ වෙන්නේ මෙන්න මේ දිනූ රට හැරපියා යන රජෙක් වගේ මෙතනින් පොඩ්ඩකට හරි ඉවත් වෙන්නේ. ඉවත් වෙලා ලබන කායික මානසික සුවය ලබා ගන්න. කාය විවේකය ලබා ගන්න. හැබැයි ප්‍රමණකින් නතර නොවේ චිත්ත විවේකෙත් ලබා ගන්න. මොකද මේ ඊළඟ ගාථාවකදී එහෙම මේ කග්ගවිසාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ලස්සනට මතක් කරනවා බජන්ති සේවන්තිච කාරණත්තා නික්කාරණා දුර්ලභා අජ්ජ මිත්තා අත්තත්ත පඤ්ඤා අසුචි මනුස්සා ඒකෝ චරේ කග්ගවිසාන කප්පෝ අපි හිතනවා මේ අපිව ඇසුරු කරන්නේ සමාජයට මම නැති මම නැතුවම බැරි නිසා මම හරි හොඳ කෙනෙක් නිසා මට තියෙන ආදරය නිසා මට යහපත සලසන්න තමයි මේ ඔක්කොමලා මාව අට කරගෙන ඉන්නේ. අපිට නිකන් හැඟීමක් පහළ වෙන්න පුළුවන්. නමුත් හුඟක් වෙලාට වෙන්නේ ඒක නෙමෙයි. අපෙන් යමක් ලබා ගන්න තියෙනවා නම් අපෙන් යම්සි වාසියක් තියෙනවා නම් ඒගොල්ලන්ට යහපත සැලසෙනවා නම් අපි නිසා ඔන්න අපිව ඇසුරු කරන්න සෑහෙන පිරිස් පෙළඹෙනවා. ඒතර ඒගොල්ලන්ගේ යහපත පිණිස, ඒගොල්ලන්ගේ වාසිය පිණිස, ඒගොල්ලන්ට යම්සේ ලාභයක් තියෙනවා තමයි අපිව ඇසුරු කරන්නේ. එහෙම නැතුව මේ අපිට ලාභයක් සලස්සලා දෙන්න, අපේ යහපත සලස්සන්න, අපිට මඟ පෙන්වලා දෙන්න, අපිව දියුණු කරන්න තව කෙනෙක් ඇසුරු කරනවා කියන එක හරිම දුර්ලභ කාරණයක්. වජන්තිත සේවන්තිච්ච කාරණාත් අතර කාරණාවක් පිණිස තමයි ඇසුරු කරන්නේ. අපි කියන්නේ අර කාරණාව කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල කියලා නේද? ඒක තමයි තියෙන්නේ. කෙනෙක් අපිව ඇසුරු කරද්දී අපෙන් නම් හිතනවා මෙයා මේ මේ මට ආදරයට තමයි මන් නැතුව එයාට බෑ. මට යහපත සලසන්න, මට පාර පෙන්වන්න. ඉතින් එහෙම කලාතුරෙන් කල්යාණ මිත්‍රෙක් වෙන්න පුළුවන්. හැබැයි බහුතරයක් නම් එහෙම නෙමෙයි. අපිට සල්ලි භාගෙ තියෙනකොට අපිට ගෞරවයක් තියෙනකොට අපිට සමාජයේ යම්සි තැනක් තියෙනකොට බලයක් තියෙනකොට ඒකෙන් යම්කිසි වාසියක් ගැනීම සඳහා සෑහෙන පිරිසක් අපි වට කරගන්නවා. අපි හිතන්නේ ඉතින් එතනිනුත් අපි මෙතන කෙනෙක් හදාගෙන කෙනෙක් වෙලා අයියා වෙලා අක්කා වෙලා ඉන්න අපි කැමැත්තක් දක්වනවා. හැබැයි අපිට තේරෙන්නේ නැහැ මේ මිනිස්සු මේ මාව ඇසුරු කරන්නේ මගෙන් යමක් ලබා ගන්න. ඒගොල්ලන්ගේ යහපත පිණිස. ඒගොල්ලන්ගේ අත්තත්ත පඤ්ඤා අසුචි මනුස්සා. යම්සි ආර්ථික ලාභයක් යම්කිසි සල්ලි මුල් කරගත්ත මුදල් මුල් කරගත්ත ආර්ථික වාසියක් පිණිසයි මේ මම ඇසුරු කරලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ මට යහපත සලසන්න කියලා වෙනවා නම් හරිම කලාතුරකින්. ඉතින් ඒ හින්දා බුදුරජාණන් වහන්සේ කියනවා අත්තත්ත පඤ්ඤා අසුචි මනුස්සා. මේ මිනිසුන් නිකන් මේ අර්ථ ශාස්ත්‍රයේම මුල් කරගත්ත මුදල් භාගෙම ඒවම මුල් කරගත්ත ඇසුරක් තමයි සාමාන්‍යයෙන් ලබන්න පෙළඹෙන්නේ. එහෙම නැත්නම් තවත් කෙනෙකුට යහපත සලසන අර්ථයෙන් ඇසුරක් කරනවා කියන එක හරිම කලාතුරකින් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒකෝචරේ කග්ග විසාන කප්පෝ ඉතින් මේ වගේ පැතිවලින් අපිට තා ගන්න පුළුවන්. ඒතකොට මේ අපි ඇසුරු කරද්දී එකතකින් පරිසම් වෙන්න ඕනේ. ඇයි අන්න තවත් කෙනෙක් මම ඇසුරු කරන්නේ? මට තනියෙන් ඉන්න බැරිද? තමන්වත් වෙන කෙනෙක් ඇසුරු කරද්දී බලන්න ඕනේ මෙයා මොකද්ද මගෙන් බලාපොරොත්තු වෙන්නේ? මොකක් බලාපොරොත්තු වෙනද මෙයා මාව ඇසුරු කරන්නේ? නැත්නම් කතරම් දුරක ඇසුරක් මම පැවැත්විය යුතුද? ඇඟැලුම්කම් කතරම් දුරකට මම පැවැත්විය යුතුද? මට පුළුවන් තනියෙන් ඉන්න. නැතුව බැරිද දැන්? ඔක් වෙලාවට අපිට වෙන්නේ අපි කෙනෙක්ව ඕන්ට වඩා ළඟින් ඇසුරු කරන්න ගියාම ඒ ඇසුර අපේ මනසේ සෑහෙන ඉඩක් ගන්නවා. ඊට පස්සේ එයාගේ පුංචි හෝ ඇදක් කුඩක් පුංචි හෝ අතපසුවීමක් ලොකු පෙරලියක් ලොකු තිගැස්සීමක් ලොකු කම්පනයක් Tamange හිතේ ඇති කරන්න පුළුවන්. හිතන්න අපි ලොකු ඇසුරක් තිබුණේ නැහැ නිකන් ඇඟැලුම් කමක් මුලින් තිබුණේ. ඊට පස්සේ පස්සේ මේක පෙරළුණා ටිකක් සමීප ඇසුරක් දක්වා. දැන් නැතුවම බැරි වුණා. මේ නැතුවම බැරි වෙලා අපි කෙනෙක් එක්ක බොහොම සමීප සම්බන්ධයක් පවත්නවා නම් ඒ සමීප සම්බන්ධයක් පවත්වන කෙනා මත අපේ හිත සෑහෙන්න යැපෙනවා. ඒතරත්තගේ පුංචි හෝ මනසේ වෙනස් වීමක්, පුංචි හෝ ඉරියව්වල අපේ අපේ හිත අනුමත නොකරන ඉරියව්වල වෙනස් වීමක්, පැවැත්වීමක්, අපේ හිත අනුමත නොකරන පුංචි හෝ ක්‍රියාවක් අපේ හිත දැඩිව කම්පනයක් ලක් කරනවා. ඒ නිසා අපි මේ සමීප ඇසුරක් පවත්නවා කියන එකේ තියෙන පාඩුව තේරුම් ගැනීම වැදගත් වෙනවා. ඒ නිසා අපි සමීප ඇසුරක් පවත්නවා නම් Tamanට වඩා ගුණයකින් උසස් නුවණකින් උසස් කෙනෙක්ව ඇසුරු කරන්න පුළුවන් නම් ඒක ලොකු ලාභයක්. මොකද මට වඩා සීලයකින් උසස්. මට වඩා ශ්‍රද්ධාවක් තියෙනවා. මට වඩා ප්‍රඥාවක් තියෙනවා. මට වඩා සමාධියක් තියෙනවා. නුවණක් තියෙනවා. එහෙනම් මට සෑහෙන්න මඟ පෙන්වීමක් ලබා ගන්න පුළුවන් ඒ එබඳු ඇසුරකින්. බෑ අනිත් පැත්ත නම් තියෙන්නේ එතෙන්දී පරිස්සම් වෙලා යන එක වඩා හොඳයි. නිතර බලන්න යනවා මගේ මනස අනිත් කෙනා හරහා නිතර නිකන් පිරලද තියෙන්නේ. හිත සංසුන් කරගන්න අපහසු වෙලාද තියෙන්නේ. හිත නිකන් යැපෙනවාද අනිත් කෙනා මත. කියලා අපි එහෙනම් බලන්න සිද්ධ වෙනවා. දැන් මේ අපි සමාහලාට දැන් කතා කළා පැති කීපයක්. එකක් තමයි කාය විවේකය, අනිත් එක තමයි මෙන්න මේ චිත්ත විවේකය. හිතේ තියෙන කෙලස් ටික අපි කියමු නීවරණ ටික පොඩ්ඩක් යටපත් කර ගැනීම. හැබැයි ඉන් එහා මට්ටමකුත් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඒක තමයි උපදි විවේකය කියලා කියන්නේ. ඒ කියන්නේ හිත අපේ කතරම් විවේක කරගත්තා. හිතන්න දැන් අපි මෙතෙන්ට ආවා. දැන් අපි කාය විවේකයක් ලැබුවා. ගෙදර දොරේ කට්ටිය දැන් ඇත්තේ නැහැ. මට දැන් යම් පමණක ඇස් දෙක පියාගත්තාම තනි වෙච්ච ගතියක් දැනෙනවා. වටපිටේ ඉන්නෙත් මං අඳුරන්නේ නැති පිරිසක්. ඒගොල්ලන්ටත් ඕනේ තනි වෙන්න. හොඳයි. දැන් ඊට පස්සේ ඔන්න මම හිතේ සමාධිමත් බවක් දියුණු කරගත්තා. දැන් ඔන්න හිතත් ඇතුලේ කතාවත් සමනය වුණා. දැන් හරිද එතකොට? ඊළඟ මට්ටම තාම තෘප්තිමත් වෙලා නැහැ. ඒ නිසා අපි මේ සංසාරේ සැරිසරද්දී අපේ සහායකයා වශයෙන් අපි එක්කන් ගිහිලා තියෙන කාවද? ඒකටත් ලස්සන ගාතාවක් එනවා දේතාවුන පසනා සූත්‍රයේ බුදුරයන් වහන්සේ පෙන්වනවා තණ්හා ဒ ුතියෝ පුරිසෝ දීග මද්ධාන සංසාරං. ඉත්ත භාව අඤ්ඤතා භාවං සංසාරං නාති වත්තති. එතන අපි හිතනවා මේ මේ භවයේදී මගේ ස්වාමියා ඉන්නවා, මගේ බිරිඳ ඉන්නවා, මගේ පෙම්වතා ඉන්නවා, පෙම්වතිය ඉන්නවා, පුතා ඉන්නවා, දුව ඉන්නවා, ආච්චි ඉන්නවා, සීයා ඉන්නවා. ඒගොල්ලොත් එක්ක තමයි මම මේ ගත කරලා තියෙන්නේ කියලා. හැබැයි සැබෑවටම ගත්තොත් එහෙම නෙමෙයි. මේ දීර්ඝ සංසාරයක් මුළුල්ලේ තණ්හාවත් එක්ක තමයි මම ගත කරලා තියෙන්නේ. තණ්හාව තමයි මම අතවැසියා වශයෙන් තණ්හාව තමයි මම මගේ සහායකයා වශයෙන් මම තියාගෙන ගිහිල්ලා තියෙන්නේ. එයා මොනවද ඉල්ලන්නේ? ඒ දේ ලබා දෙන්න මම සැදී පැහැදීගෙන කටයුතු කරලා තියෙනවා. තණ්හාව කියන විදිහට තමයි මම කටයුතු කරලා තියෙන්නේ. ඒක ගැඹුරු කාරණාවක්. නිකන් හිතලා බලන්න. පුංචි කාලේ අපිට විවිධාකාර ආශාවන් පහළ වෙනවා. අපි මේ ආශාවන් ඉෂ්ට කරන්න විවිධ දේ කරනවා. හිතන්න අම්මත් එක්ක අපි ඔන්න ගමලම් බිමනක් යනවා. ඉතින් මට ආශාවක් ඇති වෙනවා සෙල්ලම් බඩුවක් දැකලා. ඉතින් අම්මට කරදර කරනවා මට මෙන්න මේක අරන් දෙන්න කියලා. ඊට පස්සේ අපි දුම් තව ටිකක් ඔන්න අපි උස්මහත් වුණා. දැන් මට තව ටිකක් දුවලා පැනලා සෙල්ලම් කරන්න පුළුවන්. හසොන්න මං තාත්තත් එක්ක කොහේ හරි ගමනක් වෙනවා කරනවා. අපි දුන්න දැන් බැට් එකක් පේනවා. බෝලයක් පේනවා. ඉතින් ඒක ඉල්ලලා දැන් කරදර කරනවා. මේක නැත්තම් මට නිින්ද යන්නේ නැහැ. මේක හම්බුනොත් නම් ඔක්කොම හරි. නැත්තම් අපි තුමු තවත් ටිකක් ඇහැරන උන ගවුමක් තියෙනවා. ගවුම ඉල්ලලා අඬනවා. ලස්සන ගවුමක් කියලා හිතන්නකෝ මම මේ කාන්තාවක් ගැන කියන්නේ. පුංචි දැරියක් ගැන කියන්නේ. අපි තෝ අම්මා ඔන්න ඒක ඉල්ලලා දුන්නා. ඒක අරන් දුන්නා. සතුටි ටිකක් කල් යනකම්. ආයෙත් ඊට පස්සේ ඔන්න තව කාලයක් යනවා තව එකක් ඕන වෙනවා ඉතින්. ඊට පස්සේ අපි තෝ ඔන්න 7 8 පන්තියට යනවා තව මොනවා හරි ඉල්ලනවා. ඒකත් ලබලා දුන්නා. දැන් ඔන්න අපි තෝ වැඩි හිටියටපත් වෙලා 18 19 වෙලා එනකොට ඔන්න තව වෙන කෙනෙක්ගේ කෙනෙක් ගැන ඔන්න අදහසක් පහළලා. දැන් එයා ඉල්ලලා අඬනවා. එයා නැතුවම බෑ. විශ්ව එහෙම පැනලා දැන් ඉතින් ඔන්න පොඩි පොඩි අදහස් පහළ වෙලා දැන් පෙම්බස් දොඩන්න කෙනෙක් නැතුවම බෑ. ඉතින් එයා ඉල්ලලා අඬනවා. දැන් ඊට පස්සේ මේ ඒක ඉල්ලලා ඒ ඉල්ලීමට දැන් අපි ප්‍රතික්‍රියා දක්වනවා. එක්කෝ ඉතින් එයා පස්සෙන් යනවා, කතා කරන්න හදනවා, පෙම්බස් කියනවා, ලියුම් ලියනවා. අද කාලේ නම් ඉතින් නාන තවත් ක්‍රම තියෙනවානේ WhatsApp message දානවා. <laughs> තව තව ක්‍රම තියෙනවානේ අද කාලේ. ඉතින් අපි ඒක ලබලා දෙන්න මේ අපේ පෙළඹුණා. ප්‍රසන්න අපි දැන් අපි තුන් විවාහ වුණා කියලා. ඉතින් කට්ටිය ඊට පස්සේ අහනවා මේ දරුවෙක් එහෙම නැද්ද තාම? ඊට පස්සේ දරුවෙක් ලබලා දෙන්න. ඊට පස්සේ දරුවා සම්බන්ධයෙන් ඔන්න වෙහෙස් වුණා. ඊට පස්සේ ඔන්න දරු මල්ල ලැබිලා ඔන්න කටයුතු කරද්දී දුව තාම බැඳ නැද්ද? නේද? දුව බැඳලා දෙන්න ඊට පස්සේ දැන් ඔන්න තව ප්‍රශ්නයක් ඇවිල්ලා. ඒතර ඒ ඒ ඉල්ලීම ඉෂ්ට කරන්න දැන් ඊට පස්සේ අපි වෙහෙසෙනවා. දැන් මෙහෙම අපි බලාගෙන ගියාම මේ ජීවිතේ පුරාවටම අපේ විවිධාකාර ඉල්ලීම් තමයි අපි මේ ඉෂ්ට කරලා තියෙන්නේ. කාගේ ඉල්ලීම්ද? තණ්හාවෙන් එන ඉල්ලීම්. කවදාවත් තෘප්තිමත් කරන්න බෑ. ඒ නිසා අතෝරක් නැති ආසාවන් සහිතව යන ගමනක් තමයි මේ මනස මේ සංසාර ගමනක් කියලා කියන්නේ. ඒ ආසාවන් අපි නිතරම ඒ ඒ වයස් වලදී ඒ ඒ කාලවකවාන වලදී ඉෂ්ට කරන්න පුළුවන් තරම් විදිහට අපි මහන්සි වෙනවා. හැබැයි ඊළඟ ඊළඟ ආසාව ඊළඟ ඊළඟ මට්ටමේ දෙනවා. ඉවරක් වෙන්නේ නැහැ ඉතින්. වයසට ගියත් ඒත් ආසාවන් තියෙනවා. එහෙනම් කොහොමද මේ විශ්‍රාම වැටුප වැඩි කරගන්නේ? අලුත් ආණ්ඩුවෙන් විශ්‍රාම වැටුප වැඩි කරලා දෙයිද? තව ඉල්ලීමක්. ඉතින් ඔය වගේ අපේ ජීවිත දිහා බැලුවාම තණ්හා දුතියෝ පුරිසෝ දීගමද්ධාන සංසාරං. ඒතර මෙන්න මේ තණ්හාව දෙවන්න කරගෙන යන ගමනක් තමයි අපි මේ සංසාරයක් පුරාට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි කාය විවේකයක් ලැබුවත් తాවකාලිකව මනස නිශ්ශබ්ද කරගෙන මනස එකඟ කරගෙන සමාධිමත් කරගත්තත් අපේ හිතවල මේ තණ්හාවම නිපුටා දමනකම් තනිවීමක් නැහැ. තණ්හාවෙන් තනි වෙලා නැහැ. කෙලෙස් සහිතව තමයි මේ හුදකලා බවක් ලබලා තියෙන්නේ. කයනම් විවේක වෙලා තියෙනවා. හැබැයි හිත විවේක වෙලා නැහැ. තාම හිතේ උපදීන් සහිතයි. කෙලෙස් සහිතයි. ඉතින් අපිට පුළුවන්කමක් ලැබෙන්න يعني බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්න මෙන්න මෙතෙන්ටත් යන්න පුළුවන් නම් උපදිවලුනුත් හිත නිදහස් කරගන්න පුළුවන් නම් කෙලෙසුන්ගෙනුත් හිත නිදහස් කරගන්න පුළුවන් නම් ඒ නිසා ඒ හා සම්බන්ධව තව ලස්සන කතාවක් එනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ කාලෙදී එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙක් තනිව ඉන්න කැමැත්තක් දක්වලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේට දීලා කියලා තියෙනවා තේර කියන නම දීලා තියෙන්නේ. ඉතින් අනිත් භික්ෂුන් වහන්සේලා බැලුවාම දැන් උන්වහන්සේ තනියෙන්මයි විඳපාත යන්නේ. දාන වළඳන්නේ තනියෙන්. සිවුරක් හේදුවත් ඒ හොදන්නේ තනියෙන්. බලක් කිව්වත් ඒත් තනියෙන්. සිවුරක් පඳු පෙව්වත් ඒත් තනියෙන්. ගමනක් බිමනක් ගියත් ඒත් තනියෙන්. අපි තුන් ගිලම්පසක් වළඳනකොට ඒත් තනියෙන්. ඒ හැමදේම තනියෙන්ලු කරන්නේ. ඉතින් අනිත් ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා බුදුරජාන් වහන්සේට ඉතින් පොඩි කේලමක් කියනවා. ස්වාමීනි මෙන්න මෙහෙම අහවල් තේර කියන ස්වාමීන් වහන්සේ මේ හුදකලා බවම ගැන කතා කරනවා. ඒ ගැනම වර්ණනා කරනවා. හැමදේම තනියෙන් කරන්නේ. ඉතින් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ එන්න කියනවා මේ තේර කියන ස්වාමීන් වහන්සේට. හැබැයිද මහාන මේ මෙන්න මෙහෙම ප්‍රතිපදාවක් අනුගමනය කරනවා කියලා කියන්නේ. ප්‍රශ්නේ අහනවා. ඉතින් උන්වහන්සේ පිළිගන්නවා. එහෙමයි ස්වාමීනි මම මේ සිවුරක් අනු දාන්නේ තනියෙන් සිවුර මේ ගමනක් බිමනක් යන්නේ තනියෙන් පින්නපාත යන්නේ තනියෙන් සූපසේ වළඳන්නේ තනියෙන් මම ඔක්කොම තනියෙන් තමයි කරගන්නේ. මම ඒකට හරි කැමතියි. ඊටසේ දැන් බුදුරජාණන් වහන්සේ ඊට වඩා ගැඹුරක් පෙන්නනවා. මහාන ඔය වගේ උදකලාවකුත් නම් තියෙනවා තමයි. හැබැයි ඊට වඩා ගැඹුරු උදකලාවක් මේ ධහමේ තියෙනවා. මේක විස්තරන මෙහෙම. කතංච තේර ඒක විහාරෝ විත්තරේන පරිපුන්නෝ හෝති. කොහොමද තේර මේ ගැඹුරින් මේ ඒක විහාරී බව තනිව හුදකලාව හැසිරීම දහමේ පෙන්වන්නේ. ඉද තේරයන් අතීතං තම් පහිනං යං අනාගතං තං පටිනිස්සට්ඨං. එතකොට මේ අතීතය හා සම්බන්ධ සිතවිලි ඒවා තියෙනවා නම් පුළුවන් ද ඔය ඔක්කොම ටික යම් හෝ වෙලාවකට හිතින් ඉවත් කරගන්න. අනාගතය හා සම්බන්ධ ප්‍රාර්ථනා, අපේක්ෂා, සැලසුම් ඔක්කොම ටික ඉතින් ඉවත් කරගන්නවා. දැන් මේ තනීමක් නෙවෙන්නේ. දැන් හිතන්න අපි S2 පියාගත්තට මොකද? අතීතය හා සම්බන්ධ සිතුවිලි වලින් අපේ හිත වෙලාගෙන තියෙනවා නම්, කර හිත තනි වෙලා නැහැ. අපි මේ gederin අයින් වෙලා තියෙනවා. හැබැයි gedera හා සම්බන්ධ සිතුවිලි අපේ හිතේ නිතර පැටලි පැටලි තියෙනවා. එහෙනම් දැන් gederin ඉවත් වුණා කියලා කියන්නේ එහෙනම් මම එතනත් සාර්ථක වෙන්න ඕනේ. එතනත් මම ජය ගන්න ඕනේ. ගෙදරින් නිකන් භෞතික විතරක් මං ඉවත් වෙලා හරියන්නේ නැහැ. එහෙනම් මේ ගෙදර හා සම්බන්ධ මම කරපු කටයුතු හා සම්බන්ධ ඒ සියලු අතීත සිතුවිලි වලින් පුඩවන්න මට මේ අඩුතරමින් ටික වෙලාවකට හෝ මගේ හිත නිදහස් කරගන්න. ඒක එක පැත්තක්. අනාගතේ අපි මෙතන හිටියට දැන් ඊට පස්සේ සෝවාන් වෙන්න කල්පනා කරන එක නේද? රහත් වෙන්න කල්පනා කරන එක ඊට පස්සේ එහෙම වෙලා කමඨාන් සුද්ධ කරන්න කල්පනා කරන එක පොතක් ලියන්න කල්පනා කරන එක ඊට ගෙදර ගිහිල්ලා දැන් තව හෙට දාන සෙනසුරාදාට යන්නත් තියෙනවානේ. ගිහිල්ලා කරන ඒවා ගැන කල්පනා කරන විතර මේ දහසක් තව තව සැලසුම්. එක භාවනාවටම අදාළ සැලසුම්, ඒවා හා සම්බන්ධ ප්‍රාර්ථනා නැත්නම් අපි ගිහි ජීවිතයේ අපිට තියෙන විවිධාකාර සැලසුම්, ඊට මේ අනාගතය මුල් කරගත්ත තවත් දහසක් ප්‍රාර්ථනා, අපේක්ෂා, සැලසුම් අපේ ඔළුවේ තියෙනවා. හිත තනි වෙලා නැහැ ඉතින්. කයෙන් නම් තනි වෙලා තියෙනවා. හැබැයි හිත තනි වෙලා නැහැ. එතන හිතින් තනිය වෙනවා මෙන්න මේ අතීතේනුත් අනාගතේනුත් එනනම් හිත නිදහස් කරගන්න වෙනවා. දැන් තමයි හැබැයි ඔන්න හිත වර්තමානයට ආවේ. දැන් හරි විවේකයක් දැනෙන්න පුළුවන්. මොකද ලොකු බරක් නෙමෙයි හැල්ලුනේ. අතීතය හරහා අපි සෑහෙන වෙහෙසක් පසුතැවිල්ලක් විඳමින් හිටියේ. ඒ ටික ඔක්කොම දැන් ඉවත් වුණා හිත සෑහෙන සැහැල්ලුණා. අනාගතය හා සම්බන්ධ විවිධාකාර අපිටම අවිනිශ්චිතතාවයන් බලාපොරොත්තු සැලසුම් ඒවත් ලොකු බරක් අපේ හිතට ඇති කළා ඒ ටිකත් ඔන්න ඉවත් කරත් දැන් නම් සෑහෙන්න සැහැල්ලුයි. හැබැයි තාමත් පූර්ණ නිදහසක් නැහැ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා පච්චුප්පන්නේච අත්තනාව පටිලාභේසු චන්දරාගෝ සුප්පටි විනීතෝ. දැන් ඉතින් මේ ප්‍රත්‍යෝත්පන්න වශයෙන් දැනුත් මේ වර්තමානයේ රැඳෙන හිත මොනවද ඇසුරු කරන්නේ? එතන මේ අරමුණක් ඇසුරේද මේ හිත තියෙන්නේ? අරමුණක් මත පිහිටාගෙන අරමුණට යැපීගෙනද මේ හිත තියෙන්නේ. අපේ හිත අතීතෙන් නිදහස් වෙන්න පුළුවන් අනාගතෙන් නිදහස් වෙන්න පුළුවන් වර්තමානේ. වර්තමානේ කොහෙද හිත තියෙන්නේ? ඒතර පේන රූපයක හිත ගිහිල්ලා බැඳිලාද? ඇහෙන සද්දයක හිත ගිහිල්ලා රැඳිලාද? බැඳිලාද? ඒක නිකන් අභිනන්දනය කරනවාද? ඒකත් එක්ක සතුටු වෙවි, ඒකත් එක්ක තැරැන්දි තැරැන්දි. ඒකත් එක්ක කතා කර කර අතීතයේත් නෙමෙයි හැබැයි. අනාගතයේත් නෙමෙයි මේ දැන්. දැන් තියෙන අරමුණක්. දැන් තියෙන රූපාරමුණක පැටලිලාද? දැන් තියෙන සද්දාරමුණක පැටලිලාද? දැන් තියෙන ගඳක පහසක රසයක දැන් මේ පහළ වෙච්ච සිතුවිල්ලක පැටලිලාද? වර්තමානයේ අරමුණු කරගත්ත. එහෙනම් තාමත් නිදහස් නැහැ. එහෙනම් නිදහස් හිතක් කියන එක බුදුරජාණන් වහන්සේ කොච්චරනම් ගැඹුරකට ගෙනියනවද? ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මේ ධර්මයේ පුදුමාකාර එකතින් හරි සුන්දර ගැඹුරක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අතීතයත් නිදහස් අතීතනුත් නිදහස් වෙන්න අනාගත බරිනුත් නිදහස් වෙන්න. හැබැයි වර්තමානයේත් බලන්න දැන් කොහෙද මෙයා ඇසුරු කරන්නේ? දැන් මේ හිත කොහේ හරි පැටලි පැටලිද තියෙන්නේ? මොකක් මත හරි යැපි යැපිද තියෙන්නේ? මොකක් හරි මත නිකන් පිහිටාගෙනද තියෙන්නේ? මොකක් හරි ඇසුරු කරමින් ඉඳින්ද නැත්නම් සම්පූර්ණයෙන්ම සාදීන හිතක්ද? නිදහස් හිතක්ද? විමුක්ත හිතක්ද? අන්න අපිට විමුක්ත හිතක් හදාගන්න පුළුවන් නම් කොහෙවත් උපාදාන නොකරපු හිතක් අන්න කියන්න පුළුවන් කටපුරා නිදහස් හිතක්. විමුක්ත හිතක්. ඒකචාරී හිතක් කියලා. ඉතින් එතෙන්ට තමයි බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වන්නේ. ඉතින් ඒ මඟ පෙන්වීම සහිතව අපි ඉදිරි අපේ භාවනා කටයුතු කරන්න උත්සාහන්ත අද මේ ධර්ම දේශනාවත් අපේ ඉදිරි දැක්මක් පිණිස ඒ ඒබඳු ගමනක් පිණිස මඟ පෙන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද මේ ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.